ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමක් තිබුණා ඒක පුරුදු පරිදි එක සූත්‍රයකට අනුව දේශනාවලියක් නැත්නම් දේශනා මාලාවක් විදිහට පාතුමු කියලා. ඒ අනුව අපි සර්වචනාසේ දේශනා කරව දාන දීච්ච සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මේ කායගත සති සූත්‍රය කියන එක ඉදිරියට තියාගත්තා. ඉතින් අපිට ඒක දිග ගමනකට දේශනා දීර්ඝ දේශනාවලියකට මාලාවකට මාතුකා සැපයුවා. ඉතින් ඒ දිගේ අපි කායගත සතිය දිගේ අපි ගොඩක් දුර දැන් ගිහිලා තියෙනවා. ඉතින් ඒ යන ගමනේදී සර්වචන් වහන්සේ සූත්‍රය સમાપ્ત කරමින් නැවත නැවතත් ඒ සූත්‍රයේ ආනිසංශ එවන දැන් කායගත සතිය වැඩිීමේ ආනිසංශ බුද්ධම විදියට පන්නරයක් දීලා සඳහන් කරලා තියෙනවා. ඒකෙදි කියලා තියෙනවා යම් කිසි තැනක හතරමන් හන්දියක හොඳ මට්ටම් පොළවක හොඳ ආජානීය ආශ්‍රයන් යදපු කීකරු ආශ්‍රයන් යදපු අශ්‍රරතයක් පණවල තියෙනවා ඒකට දක්ෂ වූ අථාචාර්යවරයෙක් ඇවිල්ලා වමතින් ආශ්‍රයන්ගේ රැහැම්පට අරගෙන දකුණතින් කෙවිතක් අරගෙන Taman කැමැති කැමැති දිශාවට ඒ රාජරතය අස්වරතය මෙහෙවන්නේ යම්සේද ඒ වගේ ඕනම කෙනෙක් Tamange කය පිළිබඳව කායගත සතිය පුරුදු කරලා තියෙනවා නම් ඒක නා හිතුව පැතුව සම්පත් කැමැති දිශාවට යන්න මේ කායගත සතිය උදව් කරනවා ඒ නිසා කායගත සති භාවනාවේදී අපි සාමාන්‍ය කටපාඩම් කරලා තියෙන මේ මිත්තානිසංශ මෙත්තානිසංශ සූත්‍රවල තියෙන ආනිසංශ 110ක් මෙතන සඳහන් කරනවා. ඒක අපි පුරුදු කරලා තියෙන්නේ මෙත්තානිසංශ සූත්‍රයේදී ඥානිකතාය වත්තුකතාය මෛත්‍රී භාවනාවේදී මෙත්තායේ වික්කවේ භාවිතාය ආශේවිතාය භාවිතාය බහුලීකතාය ආනුකතාය වත්තුකතාය අනුත්ථිචාය පරිචිතාය සුසමාරද්ධාය ඉමේ ඒකාදසානි සංසා පාටිකංඛා කියලා අපි සාමාන්‍ය වත් පිළිත්වල කියනවා. මෙතනදී සර්වචනාංශේ මේ පදවල ආනිසංස 16ක් වශයෙන් මේ ආනාපාන සතිය මුල් කරගත්ත මේ කායගත සතියට යොමු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි කාය පිළිබඳව යම් ප්‍රමාණයක ආද ගතියක්, සුවද ගතියක්, මිත්‍ර ගතියක්, මෙලෙක් ගතියක් ඉරියව්වත් එක්ක ඉන්න පුළුවන් ගතියක් වඩනවා නම් මුලදී අපිට තියෙන එක නూరు නුපුරුදු කම්මැලි එපා කරන දෙයක්. කායත් එක්ක ඉඳ ඉඳ ඉඳ එපා. ඒ තරම්ම අපි වෙන වෙන අරමුණු වලට අතීතට අනාගතයට අනුන්ගේ කයක් ගැන වෙන තැනක් ගැන කල්පනා කිරීම තමයි සංසාරිකය. අපිට ඒ නිසා සාමාන්‍ය අදහසක් කියන්න පුළුවන්. අපි මුළු සංසාරෙම ජීවිතේම කරලා තියෙන්නේ වර්තමාන මොහොතට මේ ඉන්නේ ඉරියවට වෛර කරන්නේ. ඉතින් ඒ නිසා අපි මේ নানা ආකාර දුක් විඳින්නේ. ඉතින් බුදු කෙනෙක් උපදින්න ඕනේ ලෝකයේ සර්වඥතා ඥානයක් උපයන්න ඕනේ ලෝකයාට තේරුම් ගන්න මේ සියලු සැප සම්පත් ලබා ගැනීමට අහේතුව නැත්නම් සැප සම්පත් නැතිවීමට හේතුව මේ කය අනුව සතිය පැවැත් නොපැවැත්වීමයි ඒ නිසා යම් කෙනෙක් ඒක බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා කෙරේ ශ්‍රද්ධාවෙන් කායගත සතියක් වැඩුවොත් මුරදී ඒක අපේ අර පුරුද්දට බැහැියට ගැලපෙන්නේ නැති නිසා කම්මැලි ගතියක්, නීරස ගතියක්, ඒකාකාර ගතියක්, බය ගතියක්, අසරණ ගතියක් දැනුණට අවසානයේ හිතූපතෝ සම්පත් ලැබලා දෙන ආනිසංස රාශියක් තියෙනවා. ඒ නිසා යම් දවසක යම් කෙනෙකුට මේ කායගත සතිය වැඩුවා නම් වඩන්න වඩන්න ජීවිතයේ ඉස්සරහදී හම්බ වෙන ඕනම කරදරයකදී ලෙඩක් වීමදී මහලු වීමදී මරණයකදී හැම වෙලාවෙදී මේ කායගත සතිය ඥානි කතාය වත්තු කතාය අනුත්ථිතාය පරිචිතාය කියන විදිහට දිනු කරලද ආනපාන මේ කායගත සතිය ගමනකට ගමන් පහසුව පිණිස ලැබිච්ච යානයක් ඥානයක් ලැබෙනවා කියලා කියන්නේ ගමන් පහසු කියන එකයි තියෙන්නේ. ඥාන දෝ සුඛ දෝ හෝති කියලා සර්වඥාන්සේ දේශනා කළා තියෙන්නේ. යම් කිසි කෙනෙක් කාට හරි ගමන් පහසු වෙච්ච යහ ඥානයක් රතයක් දෙනවා නම් එයා ඒ බුදුරට සුඛය දෙනවා කියලා. ඒ වගේ තමන්ගේ කායගත සතිය වඩනද කායගත සතිය ගමනට යානයක්සේ සුඛය ලබා දෙනවා. පත්තු කතාය හම්බ කරන ලද ලොකුම වස්තුව බවට පත් වෙනවා. ජීවිතේ පුරාවට තමයි රැස් කරගත්ත වස්තුව බවට පත් වෙනවා. මොකද මේ කායගත සත්‍ය මෙලොවට විතරක් නෙමෙයි මෙලොවෙන් එකලොවට යන මරණ මොහොතට දක්වාම උදව් කරනවා. අනික සියල්ල මේ වෙනකොට අතාරින්න වෙනවා. නමුත් කායගත සත්‍ය අතාරින්නේ නැහැ. ඒ නිසා ඒක අපි උපේනන්ද වස්තුවක් වෙනවා. අනුත්ථිතාය Tamanට ඕන ඕන විදිහට එයා කීකරු වෙලා හිටිනවා. වඩන්න තියෙන වඩ නොවඩන ලද කායගත සතියට අපි කියන්නේ අසමාහිත කයක් කියලා. අපි සාමාන්‍ය සිංහලේ අසමජාතිය කියලා කියන්නේ. මේකම අසමජාතිය කියලා කියන්නේ ඒක ඇවිල්ලා තියෙන වචනේ අසමාහිත. අසමාහිත කියලා කියන්නේ අපිට ඕන විදිහට කය හිතින්නේ නැහැ. ඒක අම අංගකුල තියෙනකොට දකුණු කකුල යන. බොම්බේ බලනකොට කල්කටා වේන්නේ. ඉතින් එහෙම තමයි වයසට යනකොට කාටත් වෙන්නේ. නාකිත් හරියට තෙයි ඔය කාටත් ඔය ටික වෙයි කියලා ඒක තමයි කියන්නේ. නමුත් එහෙම වුණාට ඒ Tamanට අනුව පවතින ගතියක් කීකරු වෙන ගතියක් වඩලනද කායගත සතිය තියෙනවා. පරිචිතාය තමයි වටකට ආරස්සාව සලසලා දෙන්න. යන ඕනම තැනදී දුකේදී, කරදරේදී, ගින්නේදී, ජලයේදී, ගිනි සුළුසුලකදී, භූමිකම්පාවකදී හැම වෙලාවෙදීම පරිචිතාය සුසමාරද්දාය මනාකොට ආරස්සාව සලසනවා අපිට. ඒකට අපි කියනවා ධර්ම ආරක්ෂාව කියලා. අපි කායගත සතිය ආරක්ෂා කරනවා නම් කායගත සතිය අපිට අපිව ආරක්ෂා කරනවා. අපි කායගත සතිය පැත්තක තියලා බැංකුවල මුදල් අරස කරන්න ගියොත් එහෙම නැත්නම් වෙන වෙන දේවල් අරස කරන්න ගියොත් අපිට කායගත සතිය නැතිවීමේ දඬුවම් විඳින්නත් වෙනවා. ඔය අපි අර ආශාවෙන් දක්ගත් දෙයක් අපි අරස නොකිරීමේ චිත්ත පීඩාවක් වෙනවා. ඒතකොට කරදර දෙකක්. ඒක නිසා කායගත සතිය වඩන කෙනාට අනිවාර්යයෙන්ම සුසමාරද්ධාවක් ලොකු අරසාවක් තියෙනවා. මෙන්න මේ විදිහ ආනිසංස 10ක් තියෙනවා. කායගත සතිය වැඩිමේදී මේ විදිහට කරන කායගත සතිය ආනිසංස 10ක් ලබලා දෙනවා. ඉතින් බුදුරජාණන්සේ මේ සූත්‍රය නිමා කරමින් එහෙම නැත්නම් මේ කායගත සතිය නිමා කරමින් පෙන්ලා දෙනවා මේ කයානුවගේ සතිය කාගිය ආසි එතන කායගත සතිය පුදුමාකාර විදිහට ජීවිතයකට සංවිධානයක් ආධ්‍යාත්මයක් එළෝ මෙළෝ සුභ සිද්ධියක් ආගමානුකූලව දර්ශනානුකූලව දිනුවක් ලබලා දෙනවා. ඉතින් මේ විදිහේ වටිනා සංස්කෘතියක් අපිට ලබලා දෙන කායගත සතිය පිළිබඳව මේ ආනිසංශ යම් කිසි කෙනෙක් දන්නවනම් එයාට ඒ තමන්ගේ වැඩිමේදී ඇති වෙන දුක් කරදර පීඩා සහනවලට සතුටින් මුහුණ දෙන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි ඒ කායගත සතිය වඩන සත්පුරුෂ පිරිසක එකට ඉන්න හම්බ වෙනවා අසුර ලැබෙනවා ඒ වගේම සත්‍යඥ හඬ ලැබෙනවා ඉතින් මේ පූර්විකාවට පස්සේ නැත්නම් මේ විස්තර ඉදිරිපත් කරාට පස්සේ සර්වචනාංශේ එක එක ආනිසංශ පෙන්නලා දෙනවා කායගත සතිය වැඩි වීම නිසා කෙනෙකුට ලැබෙන ආනිසංශ එකක් මේ පළවෙනි එක තමයි මම අද මේ අද පෙබරවාරි 14 වෙනිදා වෙනකොට 2015 අද දවසේ ධර්ම දේශනාවට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අරදි ගති සවෝ හෝති නච තං අරති සහති උපන්නං අරතින් අභිභූය අභිභූය විහෙරති කියන. ඉතින් මේ ඒක ආනිසංශයක් මේ විස්තර කරන්න හදන්නේ මේ ආනිසංශයේ තියෙන දාක්ෂණික වචනේ තමයි නැත්නම් දතේතු කාරණාව තමයි මේ අරති කියන වචන. මේකේ අනිත් පැත්ත රති. එතකොට අපි කාම රතිය කාම ආශාවට කියනවා රතිය කියලා. ඒකට අපි යොදන මුලින් එතන වචනය අනුව අපි මුළු සංසාරෙම ජීවිතේම තියෙන්නේ කාමභෝගී නැසුරු කරමින් ඉන්ද්‍රයන් හා සම්බන්ධ බාහිර අරමුණු ඇසුරු කරමින් කාම රතිය වඩන එකයි අනුන්ට කාම රතිය වඩවන එකයි ඉතින් මේක දියුණුවක් පෝසත්කමක් කියලා හිතන එකයි එතකොට මේක පෘථග්ජනයා කාම ලෝකයේ එන තමයි මඟුල් සක්වලේ මනින මිම්ම කාමරතිය ආර්යයන් වහන්සේලා මේ වෙනුවට භාවනා රතියක් කියන එකක් අඳුනා දීලා තියෙනවා. ඒ කෙනා කාමරතිය වඩන කෙනා කාමරතිය වඩන්න යම් උනන්දුවක් යම් පෙළඹීමක් යම් ධෛර්යයක් ගන්නවද ආර්යයන් වහන්සේලා නැත්නම් සුතවත් ආර්ය ශාවකයෝ ඊටත් වඩා ඉෂගිනි ගන්නකෝ එගිනි නිවන්න ගන්නවට වැඩිය උනන්දුවක් කර ගන්නවා භාවනාරාමේ සඳහා භාවනා රතිය සඳහා ඉතින් මේ දෙක වෙනස නිසා ලෝකයට අත්දැකීමක වර්තමාන චිත්තක්ෂණයක භාවනා යෝගාවචරයට නැත්නම් සූතවත් ආර්ය ශාවක නැත්නම් ආර්යයන් වහන්සේ නමක් ඒ චිත්තක්ෂණේ දිහා බලන හැටි කාමභෝගී කෙනා චිත්තක්ෂණේ දිහා බලන හැටි කලුසුදු වෙනසක් තියෙනවා එනතන ඒක ඒ චිත්තක්ෂණ රූපයක් බලනවා නම් කාම රතිය ඇති කෙනා රූපේ දිහා බලන හැටිත් භාවනා රතිය රූපේ ඇති කෙනා රූපේ දිහා බලන හැටිත් ශබ්දයක් අහනවා නම් කාම රතිය ඇති කෙනා ශබ්දයට සම්බන්ධ වෙනකොට හැටිත් භාවනා රතිය ඇති කෙනා ශබ්දයට ඇති වෙන කැමැත්තත් බලපුවාම කාම රතිය ඇති කෙනා මේ භාවනා රතියට කොච්චර දුරස්තද කියනවනම් නැත්නම් මේ දෙක අතර කල්සුත් වෙනසක් තියනවාද කියනවනම් කාමරතිය ඇති කෙනාට භාවනා රතියක් ඇති කරගන්න මේ ජීවිතේ මේ කාලේ නම් කොහොමඩක්වත් බෑ කියලා හිතාගෙනයි ඒ තරමටම දීයති චිත්තක්ෂණයක කාමරතියට පුරුදු වෙච්ච එකන ඒකට වාල් වෙච්ච එකන පු탁ඥයට භාවනා රතියක් කියන එක අපිට අදාළ එකක් නෙවෙයි. ඒකට වෙනමම සත්තු જાතියක් උපදිනවා. ඒකට වෙනමම කල්පයක් තියෙනවා. අපි ඉන්නේ දැන් කාම ලෝකයේ කියලා හිතාගෙන ඉන්නේ. නමුත් සර්වචනාංශයේ ඒ කාම රතිය ඇති කෙනාට භාවනා රතිය මේ ජීවිතේම ඇති කර ගන්න පුළුවන්ය. ඒ සඳහායි ධෛර්යය දෙන්නේ. ඒ සඳහායි බුද්ධ ශ්‍රද්ධාවක්, ධර්ම ශ්‍රද්ධාවක්, සංඝ ශ්‍රද්ධාවක්, සීල පිටන ශ්‍රද්ධාවක් ඇති කරන්නේ. අන්නේ හැකි සංඥාව තියෙන කෙනාට යෝගාවචරයි කියලා කියනවා. යෝගාචර තාම ඉන්නේ කාම කාම රතිය. ඒ කාම රතියේ ඉඳලා භාවනා රතියකට මාරු වෙන්න ඒ යෝගාවචරයේ ලොකු අවශ්‍යතාවයක් නමුත් මේ අහිංසක යෝගාවචරයාගේ නිසි සම්‍යදෘෂ්ටික යෝනිසෝමනස්කාරට අදාළ වූ මේ ආශාව සම්පූර්ණ කරන්න හුදු මනාපෙන් පමණක් බෑ. හුදු කැමැත්තෙන් පමණක් බෑ. ඒකට විශාල ක්‍රම වේදයක් තියෙනවා. ප්‍රතිපදාවක් කියලා, සීලයක් කියලා, ශිල්පයක් තියෙනවා. අන්නේ ශිල්පෙන් තමයි මේ කාම රතිය භාවනා රතිය වඩපත් කරන්නේ. ඒක මෙතන සරුවචනාංශය පෙන්නන්නේ මේ කායගත සතිය අන්නේ දෙකන ගැටලන දෙයි. කායගත සතිය නැත්තම් අපිට තියෙන එකයි කාම රතිය පමණමයි අපි ඒ පැත්තේ එකිනෙකාට දඬුවම් කර ගැනීමෙන් ආයුධ ගැනීමෙන් තෝතෝ වරපල කියමින් ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරමින් මේ මුරුක සංවර්ෂාවට මිච්ච මුරුගේ වගේ කාකටාවට වෙන කරන්න දෙයක් නැහැ. නමුත් යෝගාවචරය එවැනි මුර්ග සංවසාට වැඩිච්ච මුර්ගෙක් වගේ ඉඳගෙන මගෝ කියන වචනය මේ මුර්ගයා කියන පදේ තියෙන්නේ ඒ වෙනුවට යෝගාවචරයක් පාඩපත් වෙනකොට මේ සතිය තමයි බුදුජාන විශ්සේ ඒශනි සලාකයක් විදිහට එහෙම නැත්නම් දර්ශකයක් විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. ඒතර මේ මේ සතියේට කය කාගිය ආසීනතං කාය අනුව ගිය කියන එකට මේ තමන්ගේම ඕලාරික අත්පටිලාභය තමන්ගේ මේ මේ බඹයක් පමණ සහිත සසඤ්ඤීමි සමනකේ මනසක් සහිත සංඥාව සහිත මේ කය අරමුණු කරගන්න එක තමයි බුදු ආමතුරුන්ගේ පණිවිඩයේ තියෙන ගැඹීරත්වය නැත්නම් හරය එහෙම නැත්නම් ඒක තමයි මදේ ඒක තමයි ගෝබේ ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට දැන් Taman ඉන්න කාමරතිය තේරුම් අරගෙන නැත්නම් කාමරතිය රාජ කරවන මේ මගුල් සක්වල තේරුම් අරගෙන ඒකේ තමයි මම ඉපදිලා තියෙන්නේ ඒකටයි මම ඉපදිලා තියෙන්නේ ඒක වඩන එකයි මම කරන්නේ මො බුද්ධෝත්පාද කාලයක් මනුෂ්‍යාත් ප්‍රතිලාභය චිත්තන සම්පත්‍ය තියෙන නිසා මට භාවනා රතියකට හැරෙන්න වෙනසක් ඇති කරගන්න මේ කය කොහොමද පාවිච්චි කරන්නේ මේ සතිය කොහොමද පාවිච්චි කරන්නේ කියන එක තමයි කායගත සති සූත්‍රයේ තියෙන තේමාව. ඉතින් මේ කායගත සතිය සූත්‍රේ පාවිච්චි කරන කෙනාට නැත්නම් කායගත සතිය අනුව භාවනා කරන කෙනාට මුල් කාලේ කවදාකවත් යෝගේ හැකි සංඥාවක් ගන්න තරම් හොඳ ශක්තිමත් අත්දැකීමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මුලදී ගොඩාක් ශ්‍රද්ධාව ඕනේ. ඒ තරම්ම ග්‍රීස් ගහකට නගින කෙනෙක් වගේ නගින්න හදන හැම වෙලාවෙම පස්ස බිම යනවා. උඩ යන්න යන්න බිම යනවා. ඉතින් එහෙම තියෙද්දිත් මේ ගහ නගිනවා මේක තරණය කරනවා කියනකොට එතන ශිල්පයේ එතන තියෙන ප්‍රතිපදාව තමයි මේ කායගත සති සූත්‍රයේ විස්තර කරලා දෙන්නේ. ඉතින් ඒක නිසා ඒ කරලා කරලා යම්මතරම ගියාට පස්සේ තේරෙනවා ඒ ආයාසයෙන් රස කරගන්න ලද මේ කායගත සතිය නිසා සම භූමියක හතරමන් හන්දියක යොදලා තියෙන ආජඤ්‍ය ආජඤ්‍ය අශ්‍යඤ්‍යතරලද රතයක් වගේ කැමැති විදියට කොට වෙලා කැමැති දිශාවට යන්න පුළුවන් ශක්තියක් මේක ලැබෙනවා. ඒ නිසා මෙතන ඉන්න පිරිස වටේ දැනනවත් ඉදලා ඉන්න පිරිස්. ඒ අයට මේක ධෛර්යවත් වීම සඳහා හේතු වෙනවා. ඒකෙදී පළවෙනි ආනිසංසය වශයෙන් තියෙන්නේ කායගත සතිය ආවට පස්සේ මේ කාම රතිය වෙනුවට භාවනා රතිය ඇති කරගන්න. ඉතින් මේ වෙනස සඳහා ප්‍රතිපදා ආශ්‍රම බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා. ඒ දේශනා කරන ප්‍රතිපදාවලින් ලංකාව වගේ තේරවාදී පවතින රටවල් වල ප්‍රසිද්ධවම තියෙන්නේ මේ රත විනීත සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ තියෙන මේ ශාත්ත විසුද්ධි ක්‍රමය. ඒ නිසා අද විශේෂ මහසි භාවනාව නැත්නම් විපස්සනා භාවනාව විසුද්ධි මාර්ගය වගේ පොත් පරිවර්තය පරිශීලනය කර නැත්තෝ ගොඩාක් මේ සත්‍ය විසුද්ධි ක්‍රමය අනුගමනය කරනවා උගව දෙනෙක් ඉච්ඡරයි බුදුහාමුදුරෝ දේශනා කර කර ඇත්තේ ඒකෙන් තරමටම ඒකට වහ වැටිලා ඉන්නේ ඒක ඒකෙන් වහන්තරාවක් වෙලා ඒක එතන ඒකෙන් ආවරණය වෙලා තියෙනවා නමුත් මේ කියන අර්ථිය සම්බන්ධයෙන් සර්වචනාචේ අර වාගෙම සත විනීත ප්‍රතිපදාව වගේම ප්‍රතිපදාවක් දේශනා කරනවා ඉදිරිපත් කළා තියෙනවා ආර්ය වංශ ප්‍රතිපදාව. ඒ ආර්ය වංශ ප්‍රතිපදාවෙත් අවසානයේදී සරුවචන වහන්සේ සහතික කරලා පෙන්නනවා යම් කිසි කෙනෙක් මේ ආර්ය වංශ ප්‍රතිපදාවේ යෙදෙනවනම් එයාට අරතිය වෙනුවට භාවනාවට තියෙන අකමැත්ත වෙනුවට භාවනා රතිය අහල වෙනවා ඒ කියන්නේ ආගේ කාම රතිය අයින් වෙලා භාවනා රතියකට හිත හැරෙන්න පුළුවන්. ඒ සඳහා ප්‍රතිපදාවක් මේ සත්‍ය විසුද්ධ ක්‍රමයෙන් පරිබාහිරව බොහෝම සමාජශීලී බොහෝම ආචාර ධර්ම වලට ගැලපෙන බොහෝම රටක දේශපාලන ආර්ථිකයට ගැලපෙන ප්‍රතිපදාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ ප්‍රතිපදාව ඉතිහාසානුකූලට කාලානුකූලව බැලුවොත් අපේ සිංහලයා පුදුම විදිහට ඒක ආදර්ශවත් විදිහට පාවිච්චි කරලා රටපුත් හදලා පූජනීය ස්ථානය සකස් කරලා වාරි මාර්ග ක්‍රම සකස් කරලා ආර්ථික සංවර්ධනකුත් ඇති කරගෙන රජුන් සමග රටුන් පුදුම සම්බන්ධයක් ඇති කරගෙන දෙමාපියන් සමග දරුවන් පුදුම සම්බන්ධයක් ඇති කරගෙන පුදුම වීර වික්‍රම පාලා තියෙනවා ලංකාවේ ස්වර්ණමය යුගයේ ඒ කාලේ මේ සත්‍යවිසුද්ධි ක්‍රමයේ නෙවෙයි ලංකාවේ ප්‍රසිද්ධ වෙලා තිබිලා තියෙන්නේ ආර්ය වංශ ප්‍රතිපදාව. ඒක මේ ආර්ය වංශ ප්‍රතිපදාව මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ගේන යුගයේ වෙනකොට ඉන්දියාවේ හිටපු අශෝක අධිරාජ්‍ය මේ රතවිනීත ප්‍රතිපදාව ගලක් ගලක් ගානේ ගහක් ගලක් ගානේ සෙල්ලිපියල පොතලා ආර්ය වංශ ප්‍රතිපදාව පෙන්නන රතමේජින ආර්ය වංශ ප්‍රතිපදාව පෙන්නන දීලා තියෙනවා. ඉතින් හරීම වටිනා ගවේෂණයක් කාටද කරලා බලන්න පුළුවන් නම් වටිනවා කොහොමද මේ ආර්ය වංශ ප්‍රතිපදාවේ ඉඳලා පසු කාලීනව බුද්ධකෝසාචාර්යන් වහන්සේ හරහා අපේ ශාසනයට මේ සත්‍යවිසුද්ධි ක්‍රමේ නැත්නම් අධිවංශ ප්‍රතිපදාවේ මේ රතමිනි ජෝතිදා ආවේ මේකේ මොන විදිය ආර්ථික බලපෑමක් මොන විදියෙ දේශපාලන බලපෑමක් මොන විදියෙ මේ බුද්ධ ධර්මීය තේරවාදයක් බවට පත්වීමක් ඒ අනුව අපිට වෙච්ච දේ හරි විස්තර සහිතයි ඒ පිළිබඳව හොයලා බලන කෙනෙක් පිළිබඳව ආරංචියක්වත් මම නම් දන්නේ නැහැ. නමුත් මම මේ කියන්න හදන්නේ මේ කායගත සතිය හරහා මේ ලැබෙන පළවෙනිම ආනිසංශය තමයි රත විනීත ආර්යවංශ ප්‍රතිපදාවේ තියෙන්නේ. ඉතින් මම පොඩ්ඩක් වෙලා ගන්නම් දේශනාවේ මුල් කාලේ මේ ආර්යවංශ ප්‍රතිපදාව කියන එක <clears throat> අපිට මේ හම්බෙලා තියෙන යුගයේ හෝ ඉතිහාසයේ සිංහලයේ ජීවිත එකත් එක බලනකොට මේ සිංහල ප්‍රෞඩත්වයට නැත්නම් සිංහල බෞද්ධයාට කොච්චර ආඩම්බරයක් කොච්චර කොඩියක් කොච්චර දජයක් කොච්චර පතාකයක් කියලා තිබිලා තියෙනවා කියලා ඒ කාලේ සිංහල රජුරෝ ඉන්න කාලේ ඒ හරිවංශ බණ කියන ස්වාමීන් වහන්සේලාට ගම්දනව් ආදායම්පත් නිදහස් කරලා ඒ රට්ටුන්ට ගම්නායකයන්ට ගම්දිටුවන්ට එනතම් පළාත් නායකයන්ට කියලා කියනවා මේ මට දෙන ආදායම්පත් දෙ පරිපණම් බදු වලින් මාස 6කට සැරයක් අරිවංශ බණක් කියවන්න නැත්නම් මාස 3කට සැරයක් අරිවංශ බණක් කියවන්නේ කියලා ඒ විශාල සෙනඟ රැස් වෙනකොට ආර්යවංශ බණ පොළවල් හදලා ආර්යවංශ දේශනා කරන ස්වාමීන් වහන්සේලාට රාජ්‍ය අනුග්‍රහය දීලා මේක මිනිස්සුන්ගේ අතට මිනිස්සුගේ හිතටපත් කරලා තියෙනවා. ඒ පත් කරපු යුගයේ තමයි ලංකාවේ අටුවා යුගයවල තියෙන රසවාහිනී කතාමංජරිය වගේ ලංකාවේ පොත් ලියුනේ අන්නේ වගේ තියෙන ලස්සන කතා ආදිවංශ බණ පොළවල් වල ලංකාවේ සිද්ධ වෙච්චිවා. එතකොට පේනවා ඒක දුගී මගේ සාමාන්‍ය උදී ජනතාවක් පාවිච්චි කරලා තියෙනවා සංඝයාත් පාවිච්චි කරලා තියෙනවා රජුලොත් පාවිච්චි කරලා තියෙනවා මිනිස්සු අතර සංනිවේදනයේට බුද්ධ ආගම ප්‍රතිපදාව ඉගෙන ගන්න ලොකු මාධ්‍යයක් වෙලා තියෙනවා මේ ආර්යවන්ත ප්‍රතිපදාව. ඒකෙදි ඒ ආර්යවංශ ප්‍රතිපදාව සඳහා සූත්‍රයේට ආර්යවංශ සූත්‍රය කියලා තමයි නම් කරලා තියෙන්නේ. ඒක තියෙන්නේ ත්‍රිපිටකයේ අංගුත්තර නිකාය පොතේ හතරේ කාරණා සඳහන් වෙලා තියෙන චතුක්ක නිපාතේ ඒකෙදී සර්වචන් වහන්සේ මේ ආර්යවංශ ප්‍රතිපදාව ඉදිරිපත් කරමින් සතිපට්ඨාන සූත්‍රය ආයත සති සූත්‍රය බොහොම කිට්ටුයි අපි දන්නවනේ දේශනා කරන්න ඉස්සෙල්ලම සර්වචන් වහන්සේ ආනිසංස හතක් දේශනා කළා තියෙනවානේ සත්තාරෝමේ වික්කවේ හරි මේ සතිපට්ඨාන හතර කතා කරලා මේ සතිපට්ඨාන හතර වඩනවා නම් කාය කායන පස්සන වේදනන පස්සන වශයෙන් එයාට සත්තාන විසුද්ධිය ශෝක පරිද්දවාන සමතික්කමය දුක්ඛ දෝමන සාර්ථකමය ඥාය සාධිගමය නිබ්බානස සත්‍ය කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා කියලා බොහොම බරපතල වචනයක් කියනවා මේ කායගත සතිය නැත්නම් අපි සතර සතිපට්ඨානේ වඩනවා නම් ඒකට මේ ආනිසංස හතක්. ආරියවංශ ප්‍රතිපදාව ආනිසංස අටක් කියනවා. ආරියවංශේ මේ තුත් දේශනා කරන්න ඉස්සෙල්ලා චතරෝ මේ වික්කවේ ආරියවංශා අග්ගඤ්ඤා රත්ඤ්ඤා වංශඤ්ඤා පෝරාණා අසංකින්නා අසංකින්න පුබ්බා නසංකීයති නසංකීස්සන්ති අපපති කුට්ටේ තමනේ බ්‍රාහ්මනේ විඤ්ඤෝයි. මහනි මම මේ උඹලට මේ තව කිව්වේ නෑ මම මේ කියන්න හදන ආර්ය වංශයේ අග්ගඤ්ඤයි අග්‍රයි මම මේ දේශනා කරපු දේවල් වලින් අග්‍රයි. ප්‍රත්‍යඥා චිර රාත්‍රඥයි බොහෝ කල් නැත්නම් භාවිත විචිතය. ඒක විස්තර කරනකොට අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කළා තියෙනවා. අපේ සරුවචන් වහන්සේ වාග් මනෝ ප්‍රනිදාය වාග් ප්‍රනිදාය වශයෙන් පාරමිතා පුරන කාලේ සරුවචනාංශයේ සූත්‍ර මේ ජාතක කතා බැලුවොත් සරුවචනාංශේ 512000ක් බුදවරු දැකලා තියෙනවා නියත පාරමිතා ගන්න ඉස්සර වෙලා. නියත පාරමිතා ගත්තට පස්සේ 28 නමක් හමු වෙලා තියෙනවා. එතකොට පන්නත්ත 12028ක් විතර ජානවාංශය දැකලා තියෙනවා. දැන් ගෞතම සාරවත්යන් වහන්සේට පෙරවිසු කඳ පිළිවෙත බලනකොට මේ ඒ බුද්ධ ශාසනවල තිබිච්ච මේ ආචාර ධර්ම එහෙම නැත්නම් මේ සමාජයේ පැවතිච්ච ආචාර ධර්ම බයලජ්ජ වගේ දේවල් හරහා ගිය තීමා වශයෙන් පේන්නේ මේ ආර්ය වංශය. ඒ තරම් කාලයක් ආර්ය වංශයේ මිනිස්සුත් එක්ක 5 ලක්ෂ 12028ක් බුදුන්ගේ කාලේ දීපා බුදුහාමුදුරේක දැක්කා. දැකලයි කියන්නේ අග්ගඥයි කියලා අග්‍රයි කියලා රත්ත්‍ඥයි කියලා කියන චිර රාත්‍රඥයි බොහෝ වයසයි මේකට ඕරහන. බොහෝම පැරණි අග්ගඤ්ඤ රත්ඤ්ඤා පෝරාණ අසංඛින්නා මේක ඒ බුදුවරුගේ කාලවලදීවත් සංකර උනේ නැහැ වෙන මෙන්න මේ ලාමක ධර්මත් එක්ක අර ෆැෂන් එක මේ ෆැෂන් එක අර මොස්තරේ මේ මොස්තරේ වුණාට මේ ආරිවංශ කතාව අසංඛින්න අසංඛින්න පුබ්බා පෙර අසංඛින්න වෙලක් නැහැ නසංඛීයති දැන්නත් සංකීර්ණ වෙලා දැන්න සංකී ඉස්සන්ති මත්තර පහරන ගෞතම මෛත්‍රී බුද්ධ සාගරයෙන් මේක කලවම් වෙන්නේ නැහැ. අපපති කුට්ටේ සමනේ වාක්නේ විඤ්ඤෝයි මානේ උඹලා මේක දැනගෙන මේක අනුගමනය කළොත් මේ අරති රති සහෝ කියන ආනිසංශය ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි මේක අනුගමනය කරන උඹට කිසිම මේ බුද්ධ ශාසනයේ සමනක් ප්‍රාක්‍මණය විතරක් නෙවෙයි වෙන ශාසනයකට පඬිතයි කිය හැකි යමෙක් ඉන්නවනම් ශ්‍රමණයෙක් කියන කෙනෙක් ඉන්නවනම් බ්‍රාහ්මණයෙක් කියනවනම් ඔබ නොදකින් කියලා මේකට නම් කවුරක්වත් පහත් කරලා කතා කරන්නේ ඒ තරම්ම වෙන සමයක නායකයෝ වුණත් පරිචයක් ඇති කෙනෙක් වුණත් පඬිතෙක් වුණත් බ්‍රාහ්මණයෙක් වුණත් පහත් කරලා කතා කරන්නේ මෙන්න මෙවැනි ධර්මයක් තමයි මේ ආර්යවංශ ධර්මය කියලා කියන්නේ ඒක නිසා මෙවැනි විදිහට බුදු කටකින් බුදු මුඛයකින් ශ්‍රී මුඛයකින් ආනිසංස දේශනා කරපු මේ ආනිසංස දැනගනින්න දැනකට මේ අනුව කටයුතු කරපන් ඒකෙදී සර්වචන් වහන්සේ භික්ෂුවක් ආදර්ශයක් කරගෙන භික්ෂුවකට තියෙන සිව්පසය චීවර පින්නපාත සේනාසන ගිලම්පස කියන මේ හතරට ආර්ය වංශ තුනක් සඳහන් කරනවා ඉතරීතර චීවර මහාර්ය වංශය ඉතරීතර සේනාසන මහාර්ය වංශය ඉතරීතර පින්නපාත මහාර්ය වංශය කියලා ආර්ය වංශ තුනකට දාලා මේ අපි එදින්දා පාවිච්චි කරන මේ මූලික පරිභෝගික පාරිභෝගික වස්තු සම්බන්ධ කරලා ආචාර ධර්මෙ පෙන්නන සමාජ ශීලිත පෙන්නන මේ චාරිත්‍රය තමන් ගන්න පාවිච්චි කරන ඇඳුම සම්බන්ධයෙන් තමන් පාවිච්චි කරන ආහාරය සම්බන්ධයෙන් තමන් වැඩවසන සීනාසනය නැත්නම් සිද්ධාස්ථානය ගේ දොර සම්බන්ධයෙන් මේ ආර්යවංශ දන්නවනම් අරති රති සහෝ එයාට කාම රතිය වෙනුවට භාවනා රතිය පහළ වෙන්න ඉඩ තිබේ ඒක නිකන් කියනොනම් ගහේ කුරුම්බා පොල් වෙන්න ඉඩ තිබේ අකාලේ කැඩුවේ නැත්තම් අකාලේ කඩන එක තමයි මේ ආර්යවංශ කඩනවායි කියලා කියන්නේ ඉතින් ඒ නිසා Taman ඇඳුමක් පාවිච්චි කරනකොට කැමැත් පාවිච්චි කරනකොට තේනසනය පාවිච්චි කරනකොට මේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා ආර්යයන් වහන්සේලාගේ වංශය රැකෙන තාලෙට මේක කරන්න පුළුවන් නැත්නම් ඔය බටහිර මිනිස්සු අපිට කියලා දෙන විදිහට විලි වහ ගන්න බැරි ඇඳුම් ඇඟලෙඩ කරන කෑම අනුන්ට බණිතකම් කියාපාන උජාරුකම් පෙන්නන සීනාතන ගෙවල් දොරවල් නිසා බුදුවරු මුසුප්පු වෙනවා ආර්යයන් වහන්සේලා මුසුප්පු වෙනවා පසුබාර. ඒ නිසා තමන් ඒ දේවල් පිළිබඳව හරියට පිළිහිටන්නේ නැතුව අනේ මට කාමරාගය දුරලා අනේ කාමරතිය අයින් වෙලා අනේ මට භවනා රතිය පහල වෙනවා කිව්වට හරියන්නේ නැහැ. ඒක සඳහා පිළිපැදිය යුතු ක්‍රමයක් තියෙනවා. ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව මේ වගේ මේ අරන්ම තියනවා වැඩල කොටයක් කොට වඩලා බෑබ් භාවනා කරන එක විතරක් නෙවෙයි. ඉතින් ගියාට පස්සේ ඊට වැඩි වගකීමක් තියෙනවා ඒකේදී. ඉතින් අපිට කියන්නේ මොකද මේ මේ ඇලන් මැටිනා රාමේ මේ පෑන් දාපුවම සද්දයි ඒ නිසා භාවනා කරන්න බෑ. අනම් මනම් බයිලා කතා කරනවා මේ ඔක්කොම හිතාන තියෙන මේ පැය තමයි නිවන් දකින්න කියලා. මේ පැයත් ඕනේ. නමුත් වැදගත් දේ මොකද්ද? Taman අනිකුත් පාරිභෝගික ද්‍රව්‍යත් එක්ක වැඩ කරනකොට කොච්චරක් ඒ ආර්ය වංශයට කැළපෙන ආර්යයන් වංශලා කරපු ක්‍රමයට වැඩ කරනවද? එතකොට තමයි යාට මේ කාමරතිය කාමරතිය 100ක් අයින් කළ කරන්න බෑ. නමුත් 100ක් කාමරතියෙම ඉන්නවනම් මුර්ගයි. මුර්ගේෂ් තීසක්. ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ මුළු කාලෙම යොදන කාමරතිය මේ ආර්යවංශ ප්‍රතිපදාව හරහා නැත්නම් අපි ගන්න කායගත සතිය හරහා ටික ටික ටික ටික භාවනා රතියේ ප්‍රතිස්ථාපනය කරගෙන කරගෙන යන ගමනක් අපිට අවශ්‍ය කරන්නේ ඇත්තට මේ සූත්‍රය නම් කායගත සතිය තමයි මම මේ සාධක සූත්‍රයක් අරගෙන පෙන්වන්නේ කාටත් තේරෙන භාෂිත මේ පරියන්කේ විතරක් නෙවෙයි භාවනාව කියන්නේ එදින්දා වැඩක් කියලා නමුත් මම වෙලා ලැබුණොත් අනිවාර්යයෙන්ම පරියන්කේදී කරන ටිකත් අමතක කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මම ඉස්සලා කියන්න දන්නේ අපේ ඇඳුමෙන් අපේ ආහාරයෙන් අපේ ශේනාසනය නැත්නම් වසන තැනින් අපි කොච්චර කෙලෙස් වගුරුනක් කියලා. ඒතර නෙවෙයි අනික් කායද කෙලෙස් වගුරුනක් කියලා. ඉතින් ඒ තරම් කෙලෙස් ගොඩක් වගුරුන ගමන් ඩොංගන බුල්ඩෝසර් වලින් අයින් කරන තරම් කෙලෙස් වගුරුන ගමන් මේ භාවනා කරන පයේ කන් හැන්දෙකින් කොහොම අයින් කරලා අර වගුරුන ප්‍රදේශය අයින් කරන්න බෑ. අර තරම් වගුරුන අයිකලන මේ කන් හැන්දෙකින් අයින් කරන්න හදනවා මේ භාවනා කරන වෙලාවයි. ඒ නිසා අපි මේ දෙක දැනගන්න භාවනා කුසලය වාඩි වෙලා බලාපොරොත්තු වෙනවා ඊට වැඩි ලොකු කුසලයක් තමයි අන්න අර කෙලෙස් නොපගුරන එහෙම නැත්නම් කෙලෙස් නොකරන ප්‍රතිපදාවට යන්නේ ඒක තමයි භාවනා පරියන්කේදී කරන එකට බොහොම කිට්ටුයි කායගත සතිය මම මේ නිදර්ශනය කරලා පෙන්වන්න හදන්නේ මේ අරිවංශ ප්‍රතිපදාවේ සන්තුෂ්ටෝ හෝති iterator චීවරේ iterator චීවර සන්තුෂ්ත්‍යාච වන්නවාදී යම් කිසි කෙනෙක් ලද යම් සිවුරකින් සතුට වීමේ ගුණය දන්නේ නැත්නම් ලද යම් සිවුරකින් සතුට වීමේ ගුණය දන්නේ නැත්නම් ලද යම් සිවුරකින් සතුට වීමේ ගුණ කතා කරන්නේ නැත්නම් එයා ආර්ය වංශයට හතුරුකම් කරනවා අරියාදුකම් කරනවා ඒක නිසා ගිහියෙක් වුණොත් අපේ ජාතික වශයෙන් අපේ කාල ගුණයට ගැලපෙන අපේ දේශයට ගැලපෙන ඇඳුමක් තියෙනවා අන්නේ ඇඳුමේදී ප්‍රෝජනේ සලකලා කියන වචනය මෙතන සූත්‍රේ නැති වුණාට වැදගත්දී අන්නේ ප්‍රෝජනේ සලකලා අඳුපාදිනවා වෙනුවට මේ එක එක নানা ආකාර කාම ආශාවල ඉෂ්ට කරන එහෙම නැත්නම් අඟපසඟ පෙන්නන අනුන කාමයේ අවශ්‍යන මේ වැඩ කරන්න ගත්තොත් වෙන්නේ මොකද්ද ඒ වගුරුණ කාම තෘෂ්ණාව නැත්නම් කාමරති වැඩිකම නිසා භාවනාවට පාඩි වෙලා කායගත සතියට ගියාට කුඩල්ල කොට්ටෝඩේ හිටියා වගේ කයේ හිත හිටින්නේ හිත පිටියට. ඉතින් කට්ටිය චෝදනා කරනවා මේ කොච්චර කෙරුවක්ද හිත පිටිට පිටින්නේ හිත හිටින්නේ නැහැ. ඉතින් මට සද්ධාව නැද්ද සීල නැද්ද කමටහන වැරදිලාද මොකද වෙලා තියෙන්නේ කියලා අපි අර පුංචි පරියන්කය තුළත নানা ආකාර කර්ම හොයලා බලනවා. නමුත් අපි ඊතුරු පරියන්ක ගත නොකරන ගෙවල් දොරවල් වල භාවනා මධ්‍යස්ථානයේ ගත කරනකොට තමන් ඇඳුම දිහාට දක්වන ආකල්පේ මේකට බලපෑමක් ඇති කියලා බුදු කෙරෙක් පෙන්වුවේ නැත්තම් හිතෙන්නේ නැහැ. බුදුරජාණන්සේ පෙන්වන විතරක් නෙවෙයි ආදර්ශයක් පෙන්වලා තියෙන්නේ. ඒ ශාමේ සිවුර සංඝයාගේ සිවුර ගලවලා පෙන්වන්න විදියක් නැහැ. ඒකට කෝලමක් වෙනවා. බඹයක් විතර දිග පළල හරිය හතරක් වෙනවා. මොකක්වත් නැහැ. ඕගොල්ලන්ට වගේ බීකු දාන්න ඕන කමකුත් නැහැ, ගිරේන්ද ගොතන්න ඕන කමකුත් නැහැ, පතරක් කපන්න ඕන කමකුත් නැහැ, මොකුත් නැහැ. හැබැයි මං ඇඳලා පෙන්නන්නම් සිවුරේ ඔක්කොම වැඩි ලස්සනයි. සිවුර දෙවුර වල ඇඳගත්තට පස්සේ ඔය ඕනම රූප සුන්දරී තරගට මාත් වෙන්න. නැත්නම් රූප සුන්දරයේක තරගට මේක දිනනවා. තරගයට ගියේ නැති නිසා මේ ඔය ආලපාර පිසු පියාට දින්නට බලන්න බුදු පිළිමේ තරම් ප්‍රසිද්ධ සූපයක් ලෝකේ තියෙනවද කියලා. උනුමාන විද්‍යාවේ උකලෝ సౌందర్యාත්මකම ඕක නෙමෙයි බුදුආමරගේ රූපය ඇත්ත රූපේ. කෙසේ නමුත් సౌందర్యාත්මක දේ තමයි මේ බුද්ධ රූපේ. බලන්න කොච්චර ලස්සනද කියලා ඒක ඇඳගෙන ඉන්නකොට ඉතින් ඒ සිවුරක් බුදුහමරෝ ඉදිරිපත් කරලා ඒක බුදුහමඳුන්ගේ නිර්මාණයක් නෙමෙයි අර 514000 බුදුරු දැකලා ඉදිරිපත් කරපු එක මෙච්චර සරල එකක් තියාගෙන මේ කහට පාට කියන එකෙන් ඒ කාමභෝගී පුද්ගලයාට දුෂ්ම ගතියක් නැහැ. එයාටත් ඇස් වලට පිනවන ලස්සනක් තියෙනවා මේකේ. ඒ විතරක් නෙමෙයි කාමරතිය වෙනකොට භාවනාරතිය ඇති කරනවා. ඒ පැවිද්දෙක් දැකීම පවා හතර පෙර නිමිති වලින් එකක්. පැවිද්දෙක් දැකීම පවා හතර පෙර නිමිති වලින් එකක් පෙර නිමිත්තක්. පැවිද්දෙක් කියලා කියන්නේ පෙර නිමිත්තක්. ඉතින් එවැනි පෙර නිමිත්තක් තියෙද්දී ගිහියත්ෝ මේ කරන වැඩ නිසා භාවනා කරන වෙලාවේදී භාවනා හරියන්නේ නැති වෙන්න හේතුව ඒ ලදයන් ඇඳුමකේ සතුට නොවි ලදයන් ඇඳුමකින් සත්‍ය මේ ಗುಣ කතා නොකිරීම එහෙම නැත්නම් ඒ අලුත් අලුත් දේවල් හොයාගෙන හිවීම වෙදඳ ಗುಣ කතා කිරීම. ඉතින් උතාම කලා අමාරුවනේ අපිට මේ දෙක අතර සම්බන්ධතාවය දැනගන්න භාවනා කරපුවාම සතිය පිටවන්නේ නැති වෙන්නේ. භාවනා කරන වෙලාව ඉඳගෙන ඉන්නකොට සමාධියක් පිටවන්න නැති වෙන්න හේතුව මම ඇඳුම කෙරේ දක්වන ආකල්පයයි කියන එක බුදු කෙනෙක් පෙන්වුවේ නැත්නම් අපිට කවදාකවත් හිතෙන්නේ අපිට හිතෙන්නේ ඕකේ මොකද්ද මේකට තියෙන සම්බන්ධේ ඇඳුම කියන්නේ කකුරෙන්දක් හරි නූල් හදපේකක් භාවනා කියන්නේ නාම ධර්මයක් මේ රූප ධර්මයකට භාවනා ධර්මයකට සම්බන්ධ වෙන්නේ කියන එක තේරෙන්නේ නැහැ නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ වගේ තියෙන අන්තර් සම්බන්ධතාවය. ඒ නිසා තායචපන ඉතරීතර ජීවර සම්තුත්‍යාච නේව අත්තුක්කංසේති නොපරං මම්බේති. අලද්දාච චීවරං පරිතස්සති. තමන්ට මනාප විදියට ඒ පාටට ඒ වර්ණයට චීවරක් නොලැබුණයි කියලා පශ්චාත්තාප වෙන්නේ නැහැ. ලද්දාච චීවරං අගතිතෝ අමුචිතෝ අනජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සාරණ පඤ්ඤෝ පරිවිනි. තමයි මනාප විදියට මනාප සිවුරක් හම්බුනායි කියලා ඒකට ගැටි වෙලා ඒකෙන් අනුන්ට පහත් කළා කතා කරලා නෙවෙයි කවිච කරන්නේ මම මේ සිවුර පාවිච්චි කරන කියලා ඉස්කපණ්ඩයි. මම මේ සිවුර පාවිච්චි කරන අල්පේච්ඡ වෙන්නයි කියලා ඒ සිවුර පිළිබඳව ප්‍රෝජන සලකනවා මිස ඒ සිවුරෙන් කාටවත් කෙලස් පවරවන්නේ නැත්නම් Taman වරුවන්නේ නැහැ. එවැනි සිවුරක් තමන්ට මනාප නැතිවක ලැබුණාය මනාප එකක් අවශ්‍යයි කියලා අනේසණං අපතිරෝපණ ආපජ්ජති අනේසණ කියලා කියන්නේ අයහපත් ක්‍රමවලින් සිවුරුපයන් ගන්න එපා අපතිරෝපණ කියලා කියන්නේ නොගැලපෙන ක්‍රමවලට සිවුරුපයන් ගන්න එපා නැත්නම් ඒ නොගැලපෙච්ච අඳුම ලබා ගන්න ඒ නොගැලපෙන තාල උත්සාහ කරන්න යන්න එපා එතකොට ඉබේම කෙලෙසවලු සතියකින් හෝ භාවනාවකින් හෝ ඉරියව්වක හෝ ඉන්න බැරි කුප්පන රුප්පන ඉංජන ස්පන්දන ප්‍රපංචන රාශි රාශි ඉන්න පටන් ගන්නවා. ඒ නිසා භාවනා කරන කෙනා ඒ භාවනාවේ ගුණ අපේක්ෂා කරනවා නම් ඒ ඇඳුම පිළිබඳව චාම් වෙන්න වෙන්න නොදැනෙන විදියට හිතේ කම්පන ස්පන්දන චංචල ප්‍රපංචන අඩු වෙන්න පටන් අර ගන්නවා. ඒක තේරෙන වයසට එනකොට බාහන ගොඩාක් දියුණු වෙනවා. මුල් හරිය තේරෙන්නේ නැහැ. ඒක නිසා මේ විදිහට සිවුර සම්බන්ධයෙන් Taman කවුරු හරි ගුණවිතකින් අහලා ඒ වගේම භාවනා කරනකොට ඒකේ තියෙන සම්බන්ධතාවය දැකලා ඒක මේක ආර්ථිකයටත් ගැලපෙනවා කාලදේශ ගුණයටත් ගැලපෙනවා ප්‍රශ්න ඇති කරන්නේ නැතය කියන මේක තේරුම් අරගෙන එnde ende ende ende ඡාම් භාවයට ප්‍රයෝජන සලකලා ඇඳුම් පාවිච්චි කරන දැන ගියාට මේ තරම් ගුණවතාවට මේ තරම් දන්න අරියවංශ ප්‍රතිපදාට අගය කරන එක නර පොඩි වංචනික ධර්මයක් මේත් එක්කම අතුවේ. තමයි හරියට ඇඳුම පිළිබඳව පිළිටන්න දන්නවා බොහෝ දෙනා දන්නේ නැතය ඒක නිසා නොදන්න බොහෝ දෙනා අතර මම උසස්ය එයා පහත්ය කියලා අත්ුක්කංජන පරමම්මන පහළ වෙන්නේ ඉතිතියි. ඊට පස්සේ අර ඇඳුමින් ගා ගන්නට වැඩිය කෙලස් ප්‍රමාණයක් මෙන්න මේ මාන්නකාරකමින් ගා ගන්නවා. ඒ නිසා ඇඳුම ගැන පිළිහිටන එක ආර්යවංශ ප්‍රතිපදා පිළිහිටන එක ඊතර ඊතර ආර්යවංශ චීවර ආර්යවංශ ප්‍රතිපදා පිළිහිටන එක අමාරුයි. මොකද අපි අද ඉන්නේ තරඟකාරී ලෝකයක. ඒ තියේදී එහෙම අමාරුවෙන් මම මේක යන්තම් පුරුදු කරගත්ත දිනු කරගත්ත ඒ නිසා මම මම උසස්ය කියලා මට ඇති වෙන හැඟීම සායක නොදන්න කෙනා පහත් කියන හැඟීම මොකද දෙනෙක් හිතන කමන්නේ. නමුත් අරක චිවරක් ඇඳුමක් පිළිබඳ ආර්යෝච්ච ප්‍රතිපදා ඉන්න ගමන් චීවර හේතු නය නේවතුක්කන් තේදී නෝපරම් අම්බේති. අනු පහත් කළ සලකන්නත් එපා. තමන් උසස් කළ සලකන්නත් එපා. ඒ සඳහා සෝහි තත් අත්තක්ඛෝ අනලසෝ සම්පජානෝ ප්‍රතිශතෝ අන්න ඒ දක්ෂතාවයෙන් තමයි කුසලතාවය කියලා කියන්නේ. හරි ප්‍රතිපදාව දන්නෝ බොහෝ දිනාට ඒක පිළිගන්නත් බෑ රුචිත් නෑ බොහෝ දිනා රට යන තාලෙට රැල්ලට අහුවිලා රැල්ලට අහුවිලා කටයුතු කරනවා අන්නේම රැල්ලට අහුවෙච්ච රැල්ලට අහුවෙච්ච පිරිස පහත් කළ සලකන්න තරම් මම මෝඩට මම ආර්යවංශ ප්‍රතිපදාවේ ඉන්න අතරේ කාටවත් මේ ආර්යවංශ ප්‍රතිපදාව නිසා Tamanට අනුන්ට කෙලස් පහළ වෙන්න තියන්නේ නැතුව කටයුතු කරනවා නම් මේක කියනවා දක්ෂ දක්ෂ භාවය කියලා කියන්නේ. අනලසෝ මේක එක දවසක කරලා බෑ එක රැයකට කරලා බෑ දිගටම අතනෑර අනලස්ස මේක කරන්න. පති සම්පජානෝ මේ පිළිබඳව නුවණින් සලකනකොට දැනට Tamanට තේරෙන්නේ නැති වුණාට මේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ ගමන දිකට ගියාම කාම රතිය වෙනුවට භාවනා රතියට දොර ඇරෙනවය භාවනා රතියට ඉඩ ලැබෙනවය ක්‍රම දෙකකින් එකක් තමයි අන්න එවැනි ඡාම් ජීවිත ගත කරන සත්පුරුෂයන්ගේ ඇසුර ලැබෙන. ඒ වගේම එවැනි සද්ධර්ම ශ්‍රවණයට ඉඩ වැඩි වෙනවා. ඒකෙන් තමයි පහසුයි. ආර්ථික වශයෙන් පහසුයි, ඍතු ගුණ අතින් පහසුයි, කෙලෙස් අඩු පහසුයි, ආන්න එක දැනගන්න ගතිය සම්පජානය කියන එක යෝගාවචරයටම දැනෙන්න ගොඩාක් අය. ඒක තමයි බුදුරජාණන් මේ වචනේ උගන්වලා සුතමේ ඥානෙ උගන්වලා චින්තාමේ ඥානෙට දාලා මේක ජන විඥාණයට යන්න දෙන්න. හරිවංශ දේශනා හරහා ජන විඥාණයට යන්න දෙන්න ඕනේ. ගියාට පස්සේ තමයි කෙනෙකුට ඒක අන්තර්ගාන අන්තරාවර්තනයකට තේරුම් ගන්න පුළුවන්. ඒක කාට හරි කියලා දෙන්නත් ඒ ආර්ය වංශ ප්‍රතිපදාවේ නොපිහිටපු කෙනෙකුට කියලා දෙන්න බෑ. කියලා දුන්නට ඒක කක්කොටු බණක් වෙනවා. වැඩි බණක් වෙනවා. ඉතින් කක්කොට්ට හැම දරුවටම කියනවලු බලපං බහරහට යන්නේ ඔබ කවදා කෙලින් යයිද දන්නේ නැහැ. දරුවනේ කෙලින් ඵලයලයි. හැබැයි මහා එකා යන්නේ තරහ. ඒකට කියනවා කක්කොටු බණ කියලා. වැද්දෝ කියනවලු උඹලා නම් කවදාකවත් ශිෂ්ටාචාරණම් කරන්න බෑ කොච්චර කෙරුවක්වත් වනචර ගතිනේ තියෙන කියලා ලොක්ක බයින් ඔලේ පොයි ලොක්කත් වනචර ඒවට කියන වැදි බලන ඉතින් මේ ආරිවංශ බණ ඔක්කොම ජීවිතයක් ආරිවංශ කියනවා කියන එක නෙවෙයි ඒක පිළිතලා ඒක රස දැකලා ඒක කාට හරි වික්ත සහිතව ප්‍රතිබල සහිතව කර කියන්නේ ඒක යථාවාදී තථාකාරී ගතියක් තියෙනවා සර්වචනාංශය මේක කියන්නේ රජ රජ ඇඳුම් අතහැරලා බිම තියෙන කහට දිවුරක් ඇඳගන්න. ඊට පස්සේ ඒක ජන විඥානය පිළිගන්න ප්‍රතිරූපයක් බවට පත් කරනවා. බුදු කෙනෙක්, වඳින්න වටින කෙනෙක් කියලා කියන මම මෙතෙන් ආවේ මේ ඇඳුම සම්බන්ධ වෙන්න මේ පිටලා ඕන කරන මේ කරන්න පුළුවන් මේ සරලයි ඒ විතරක් නෙමෙයි මේක හිතේ පවල වෙන අරතිය නැති කරනවා කාමරතිය වෙනකොට භාවනා රතිය ඇති කරන නිසා උඹක ප්‍රාර්ථනා කරලා බෑ මේ වගේ ප්‍රතිපදාවට බහැලා මේවා අගය කරලා දිගට කෙරුවේ නැත්නම් ඒ පිළිබඳ ඥාණය සම්පජාන්නේ නැත්නම් මේක මේ දන් දීපු කුසලෙන් සිද්ධ වෙන්නේ නැහැ චිත්ත කීමේ කුසලෙන් සිද්ධ වෙන්නේ නැහැ මේකට බහින්න බහැලා කරන්න අමාරුයි නමුත් කෙරුවොත් ආනිසංස තියෙනවා පටිච්චතෝ ඒ සඳහා සත්‍ය මාර්ගය යෙදෙන්න. නිතරම සත්‍ය මාර්ගය දෙන්න ඕනේ. මගේ මේ ඇඳුමෙන් කෙලෙස් වගිරවනවද? අනුන්ට Tamanට. ඇඳුම් නැති වුණත් කෙලෙස් වගිරනවා. අනුන්ට වඩා ආයිත්තම් කරන්න ගියත් කෙලෙස් වගිරනවා. ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයට අපි කියන්නේ ප්‍රයෝජනෙට සලකලා අද කාලේ වෙනකොට ඒක එදාට වඩා සංකරතාවයට පත් වෙලා තියෙනවා. ඊගාවට සඳහන් කරනවා තමයි කනපත් පතන. එක මිනිහෙක් නැත්නම් එක ගෑණියෙක් දවසකට කන්නේ තමන්ගේ ඔළු ගෙඩිය තරම් විතර ලොකු බත් ගුලියක් කියලා අපේ අම්මා කිව්වා මම දන්නේ අම්මා මොන පරිශ්‍රණය කරලා කිව්වද කියලා. ඉතින් මේ බත් ගුලියට අපි මේ ඕල් ටයිම් කර කර නටනාසඳ පුදුම නැගිල්ල නටන මේ බඩවියට රැකගන්නමද ඇත්තටම අපිව හම්බ කරන්නේ නැත්තම් බොරු සෝබනියද. ඒ කරන හැම ශෝභනයක් නිසාම විශාල පිරිසකට කැම නැති වෙන තරමේ ආර්ථිකයේ විසම විදිහට බෙදී යෑම සිද්ධ වෙලා තියෙනවා. තව පිරිසක් කාලා වැඩි වෙලා කරබෙල්ලෝ වඳුර ගන්න බැරිද තර වෙලා වෙනමම වෛද්‍ය විද්‍යාල නැත්නම් ස්පිතාල තියෙනවා මේ කාලා වැඩි කරලා ඒක බසනවා. දැන් කොළඹ රටේ පාරවල් හදුවට පස්සේ මහත කට්ටිය හරි සතුටුයි. ඇවිදින්න. ඒ කාලා තෙලට කීදාක් ඉන්නවද කොළඹට කිරි අපිට කැකිරි කියලා දුක් විඳින ජනතාව. උණ්ඩ පාරවල් යන්න දෙයක්වත් නැහැ. උඹලා කිරි කාලා ඇවිදපල්ලා. අපි කැකිරි කාලා උඩ බිඳවාගෙන මේ මේ කිරි කනේ උණ්ඩ තේරෙනවා අර පැද්ද කැකිරිවත් නැතුව තියෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. මොකද මේගොල්ලන් ගැන කෑමේ සීමාවක් නැහැ. ඒ නිසා ආර්ථිකය විෂම නිසා බෙදී යෑම කොමියුනිස්ට් ධර්මයක් ඇති වෙන්න හේතු වුණා ਸਰවචනසේ කල්පනා කරන රජවරු මේ විදිහට අනවශ්‍ය බදුකට වලා මේ පුළුවන් මිනිසුන්ටම කණ්ඩ දෙනවා මිසක් නැති මිනිසුන්ගේ බදු ගන්නවා මේ ඔක්කොම කෝලං කැම්පට් ඔක තියෙනවා ආහාරයේදී තම ප්‍රමාණය දන්නේ නැත්තම් ඇත්තෝ පුළුවන් තරම් මේ විදිහට කාලකෝ කන්නේ ප්‍රශ්න ඇති කර ගන්න නැති මිනිසු සංගණනයක් කරලා බැලුවොත් ලෝකේ ඉන්න සත්තු 90කට වැඩිය රැට නිදාගන්නේ ඛණ්ඩ නැතුව ඒ වෙනුවට කට්ටියක් භෝජන සංග්‍රහ කරලා උදේ වෙනකන් කනවා. ඒ බටහිර රටවල තියෙන භෝජන සංග්‍රහවල කෑම කොච්චර රසද කියනවනම් එවනට ඒකට වීදම් කරනවාද කියනවනම් ඒ මිනිස් හොඳට කාලා වැසිකිළියට ගිහිල්ලා ඌරට ඇඟිල්ල දාලා වමනේ කරලා ඇවිල්ලා ඉතුරු ටික ආය කනවා. ඒ තරම කෑම රසයි. ඉතින් ඒක නිසා මේ අර බඩ වැඩි වුණාට පස්සේ ඒක වමනේ කරවලා ආය ඇවිල්ලා කනවා. ඒක කන්න නැති එක උලා කාලා ජීවත් වෙනවා. නිකමට හිතන්න ලංකාවේ තියෙන මුත්widetildeක් ගැන. නිකමට හිතන්න ලංකාවේ පැන තිබුණතර මලකෙදක මල බද්දෙන එක ගැන. නිකමට හිතන්න ඒ ලංකාවේ ඒ තිබුණ කොමරට මිනිස්සු ඔක්කොම එකතුලා වැඩ කරන ඒක බත් විදාන ඇවිල්ලා ඔක්කොටම නෙළුම් කොටේට බත් එක බෙදලා දුන්නාම ඒකේ තියෙන ඒ අත්තම මුත්widetildeව ශ්‍රම දාහනේ ඒ වගේ තියෙන ගතිය නිසානේ ඔරුවන් වෙලසාය වගේ වැදුවේ එහෙම නැතුව කුලී කෙවලා හෝ අනිත් තැන් වල කරපු ආල් සේවාවෙන් නෙවෙයිනේ ඒ ටිකට යන්න බැරි වෙන්න කවදාද අපි මේ ලනුව කෑවේ බත් කලන්න නෙවෙයි මේ ලනුව කෑවේ මේ එක එකන ආවිල්ලා අපේ ඔළුවට දාපු නිසා අපි දැන් මේ පැත්ත අමතක කරලා අර මහාර්ය වංශේ හිතදීතර බින්දපාත මහාර්ය වංශේ වෙනුවට මේ নানা ආකාර භෝජන සංග්‍රහ පවත්වමින් নানা ආකාර ලෙඩ හදාගෙන කන කෑමෙන් වැස වෙලා පුදුමාකාර වදයක් තියෙනවා. ඉතින් මේ මිනිස්සයා හිතන්නේ ඉතින් මම හල්ලි හම්බ කරගත්ත කාම දෙයෙන් ඉතින් මට ප්‍රශ්නයක් නැහැ නේ ඒක ඉතින් කමක් නැහැ කියලා හිතනවා. ඉතින් හිතන්න පුළුවන් නේ ඉතින් මොකද හොරකම් කළා නෙවෙයි කන්නේ හම්බ කරනවා. නමුත් මේ මිනිස්සයා භාවනා කරන්න ගියාම ඇයි මේ හිත උඩ දාන්නේ? ඇයි මේ හිත ස්පන්දන වෙන්නේ? කම්පන වෙන්නේ? ප්‍රපංච කරන්නේ? ඒකයි මේ කාම පිළිබඳව ආර්යවංශ ප්‍රතිපදාවේ නොසිටීමයි අතර සම්බන්ධතාවයේ එසේ මෙසේ නැහැ. ජර්මනියේදී වෙච්ච සිද්ධියක් අංග සම්පූර්ණ මට මතක නැහැ. ඒ අපේ පිරිසක් ගිහිල්ලා මම ලංකාව වගේ පිරිසකට ගිහිල්ලා ඒ හෝටල් එකට ගිහිල්ලා මේ විවිධාකාර කෑම තියෙනවා කෑම මෙච්චර මෙච්චර ගේන්නේ කියලා. ගේන්නේ කියලා සල්ලි දීලා මේකට ගෙනා ප්‍රමාණය කන්න බැරි වෙලා. ඒ නිසා මේ සීතු කරලා යනකොට එතන ළඟ මේ සීන මිනිස්සෙක් කිව්වලු ඕගොල්ලෝ කෑම ඕඩර් කරා නම් ඕක කාලා යන්නේ කියලා. ඉතින් මේ අපේ මිනිස්සු කිව්වලු තමුසෙර වැඩ නැහැ නේ ඔය අපි මේකට බිල ගෙවලා තියෙන්නේ කියලා. අර මංස ටෙලිෆෝන් කරලා ඉවරලා මේ වගේ 519 වගේ ගැව්වට පස්සේ එහෙන් ආහාර පිළිබඳ ඒ මණ්ඩලයෙන් ඇවිල්ලා කතා කරලා කිව්වලු මේ ආහාර වලට සල්ලි දුන්නට මිනිස්සයාගේ ආහාර. ඔය කට්ටිය මේක කෑවේ නැත්නම් ඕගොල්ලන්ට වෙනම දඩයක් තියෙනවා. ගොඩ කරලා විසිකලා යන්න බෑ. ජීවරයක් කරලා යන්න. එචි ආරමණසු එහෙම නීතියක් තියෙන බව දන්නේ නැති නිසා අන්තිමට දඩගෙවල සමාවෙ ඉන්න සිද්ධ වෙලා තියෙනවා. මේ කාපටි ඇටෝම් ගෙදරගේ වගේ කණ එක නෙවෙයි වැඩි. කැම නාස්ති කරනවා. විශාල පිරිසක් ඉන්නව කණ්ඩ නැතු. ඉති ඒකීදී තියෙන මනුස්සය පුළුවන් තරම් කාලා විසිකෙරුවාම එතන අකුසලයේ කුසෙන් දෙනවා ආර්ථිකයත් මේ විපරිණාමයට යනවා අන්තිමට අපි දන්නේ නැති විදිහට හිත දෙස් දෙන්න පටන් අර ගන්නවා මේ අච්චර විශාල වේශක් ඛණ්ඩ නැතුව ඉඳදී අපි මේ කෑම පිළිබඳව කරන භෝජන සංග්‍රහ එහෙම නැත්නම් අපිට ඛණ්ඩ නැති වුණොත් දුප්පත් ගොවියට ආහාර දේවා දාහම් දෙසීම කියලා පොඩි බුදුහාමුදුරන්ගේ වැඩක් තියෙන්නේ. ඒ බත් කඩ බැන්න බාන කරන්න බෑ. ආනේ නිසා මේ ඉතර විතර පින්නපාත ආර්ය වංශය යම් කිසි කෙනෙක් තමගේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් නොබෝ කලකින්ම මට කායික මානසික සාහනය ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි භාවනා කරනකොට මම වෙනද නැති විදිහට ඇඳුම විතරක් නෙවෙයි ආහාර පිළිබඳවත් හැම වෙලාවෙදීම භෝජනයේ මත්ඤ්‍යතාවය කියලා මාත්‍රාව දන්න ගතිය එන්න පටන් අරගත්තොත් අර පුංචි ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. ආහාර ගන්න හැම වෙලාවෙම පුංචි ප්‍රීතියක් එන්න පටන් අර ගන්නවා. මම ගන්නේ ආහාර ප්‍රයෝජනේ සලකනවා. මේ භික්ෂුන් වහන්සේලා පින්නපාත පාත්‍රය බෙදා ගත්තාම පරිසංකාය යෝනිසෝ පින්නපාතම් පරිසේවාමි කියලා මම මේ නුවණින් සලකලා පින්නපාතේ වඩන්නේ මෙන්න මේ ප්‍රයෝජන සඳහායි කියලා ඒක වාක්‍යකින් කියවනවා. ඒකෙන් අදහස් කරනවා හැම පිටප්පාතම මෙහෙම මෙනෙහි කරමින් වළඳන්නේ. ඉතින් බුද්ධ ජනසේ ටිකක් කොහොම දක්ෂව හදලා තියෙනවා. ඒ පින්නපාතේ වළඳනකොට පිටප් පිටප්පාතම මෙනෙහි කරතු වාක්‍ය ටිකක් දිගට දීලා තියෙනවා. සිවුරට වැඩිය සේනාසනයට වැඩිය මේ බෙහෙතට වැඩිය නිසා පිටක් කාල ටික දිග වාක්‍යයක් යනවා නේගා පිට කාලා. මම අහුව අපේ ලොකු සාංශකෙන් සාංශ මේක දුගල දිගයි කියලා. ඒ හිමීට ගන්න පුරුදු කරන්න කියලා. එකක් පිටක් වරඳ ආයසරයක් අර වාක්‍යය කියලා තමයි දෙවෙනි පිට කන්නේ. කාගෙන කාගෙන කාගෙන යන්නේ හදනවනම් අසත්‍ය අසම්පජානේ කියන. ආහාරයේදී අසත්‍ය අසම්පජානේ තියෙන නිසා ඒකට ගියත් හිතයි ඒක සංඝයාට මේ දාහනේ පූජා කරපුවා විතර අපි ඕවර් ටයිම් කරලා හම්බ කරලා උඩ දම දම කෑවට ප්‍රශ්නයක් නැහැ කියලා. එතෙන්දි තේරෙන්නේ නැතුනට භාවනා කරන්න ගියාම පැහැදිලිව මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. කාමරතිය වැඩි කරනවා. භාවනා රතිය අඩු ඒ ගුරු වෙන්නකොට ඒ ස්වාමීන් වහන්සේගෙන් අහුවාම ඇයි ස්වාමීන් වහන්සේ විකාල භෝජන ශික්ෂාපදයක් බුදුහාමුදුර අපරාධිපත් කරේ? ඒ රැයට කැමරේ මිනිස්සු බොහොම ජයට ගන්න. ඉතින් ඒක වලක් කවුවට පස්සේ නිකන් කෙනහිල්ලක් වගේ නේද? ඉතින් ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ ධර්ම සාකච්ඡාවේදී මතක් කරා ඇත්තටම බුද්ධ ශාසනය පිටලා අවුරුදු 20ක්ම යනකම් සංඝයා හැන්දෑව පිට පාතර ගියා. ඒ වෙච්ච සිද්ධියකට පස්සේ සර්වචනාංශමේ රාජ්‍ය භෝජනේ නැත කරා. මොකද කාමභෝගීන් වැඩිම කාම ක්‍රීඩා කරන්නේ රාත්‍රී කැමරට පස්සේ. ඒක ඒක ඒ කාම ලෝකයේ හැන්දෑව තමයි කාම සේවනට යොදන්නේ. ඒකට අත්‍යවශ්‍ය පෙළ ගැස්ම මුල පූර්වක්‍රොත්‍ය වෙන්නේ හොඳ භෝජන සංග්‍රහයක්. ඊට පස්සේ තමයි කාම ක්‍රීඩා කරන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ රාත්‍රී භෝජනෙන් වළකිනවා නම් අනිවාර්යයෙන්ම යාට ඒ භෝජන සංග්‍රහයක් නැහැ. ඒ අනවශ්‍ය අමන මේ ආමන මිනිසු හමුවීමක් වෙන්නේ නැහැ. තමන්ට විවේකී භාවනා කරගන්නත් පුළුවන්. කාම රති ක්‍රීඩා වුණත් නැහැ. නමුත් ඊටාම අමාරුයි අඩු ගානේ නේවාසික භාවනා වැඩමුළුවක් සකස් කරලා රාත්‍රියට කැම දෙන්නේ නැහැ කිව්වොත් එහෙම 60ක් විතර සෙනඟ අඩු වෙනවා. රෙජිස්ටර් වෙච්ච කට්ටිය කියනවා අන්තිම වෙලාවේ බෑ කියලා වෙන මොකටවත් නෙමෙයි. රට කණ්ඩ දෙන්න තියෙනවා. එනිසා මම යෝජනා කරා මේ කොළඹ මේ දවසේ භාවනා කරලා ඇඳාට ගෙද කියලා බත් කන්න මේගොල්ලෝ ඉන්නේ. පොඩ්ඩක් කෙනෙහෙන්න කච්චිර දවස් දෙකක් තුනක් එක දිගට භාවනාවක් කරවමු රැට නොකණ්ඩ නොදී අන්නේ දාට කන කොකාද සුදු කොකාද කියලා තේරෙන්නේ. එදාට කී දෙනෙක් ඒද කියලා හිතා ගන්න පුළුවන්. මේකෙදී තාමත්ම දුකටපත් වෙන කෙනා තමයි මේ වැඩමුළු සංවිධායකයා. වැඩමුළු සංවිධායකයා සම්බන්ධ වෙච්ච ගමන් 200ක් සෙනගෙනවා 100ක් දාන්න පුළුවන් ගන්න. ඒක අනේ මෙයා මටත් දෙන්න මෙයා අනේ මෙයා මටත් දෙන්න කියලා කියනවා. ඉතින් අන්තිමට කිට්ටු කරලා අරනවා මේ විකාල භෝජන කියලා ශික්ෂාපදේ. මොකක්ද අනේ විකාල භෝජන ශික්ෂාපදේ කියන්නේ? අමෙන්න මේ අනේ බබා එහෙනම් මට මේ බබාගේ බඩේ කැක්කමක් තියෙනවා මහත්ය රට ගිහලා මට එන්න විදියක් නැහැ. අන්තිම විචිතක පටන් ගන්නකොට මේගොල්ලන්ගේ බයිලා අහලම අර මාසේ කන්නරක් වෙලා. ඒ ටෙලිෆෝන් බිල් කොච්චරද? එන මිනිහා කතා කරන්නේ එන්නේ නැති මිනිහා දිගට නිදහසට කරනවා කියනවා. ඉතින් රිට්‍රීට් ඕගනයිස් කරන කට්ටියට අන්තිමට heart attack নানা ප්‍රකාර මානසික අසහන. ඒ නිසා මම කියලා දෙන පුළුවන් තරම් රිට්‍රීට් ඕගනයිසර්ස් වැඩි කරලා ඒගොල්ලන්ට heart attack දීලා මම බේරෙන්න හදලා. ඒ තරම් අමාරුයි මේ රාත්‍රී කැම නැති වෙච්චාම තියෙන ප්‍රශ්න. තව කවුරක්ද දන්න රාත්‍රී කැම නිසා ඇති වෙන ප්‍රශ්න. එනිසා මේක පිළිබඳව යම් ප්‍රමාණයක හෝ ලකලාශයක් නැතුව අර භවනා රතියක් භවනාරාමතාවයක් ඇති කරගන්නත් බෑ කාමරතියෙන් අයින් වෙන සෝ කාමරාමතාවය අඩු කරගන්නත් බෑ ඒක නිසා ඒකෙන් පටන් අරගන්න ඕන කියන එක අද කවුරු හරි භාවනා වැඩමුළුවක් කරලා ඇමරිකාව වගේ ජර්මනි වගේ බටහිර රට කිව්වොත් එහෙම මොනම තාලකින්වත් ඒගොල්ලෝ කැමති නෑ පිළිගන්න මේ විකාල භෝජනත් එක්ක භාවනා ජීවිතේ සම්බන්ධතාවයක් ඇති මොනම දෙයක්වත් වෙන්නේ නැහැ මොකද මේ මේ කොහිදෝ තියෙන එකක් අරගෙන මේකට දාලා තියෙන්නේ නොකන වේදිකත් එක්ක මොකක්ද සම්බන්ධතාවය. ඉතින් ඒක දකින්න සර්වඥතා ඥානෙ ඕන. යෝගාවචර ඒක කරනවනේ ටික කාලයක් ගියාම තේරෙයි. ඒකම ශේනාසනේ සම්බන්ධයෙන්ම කතා කරලා තියෙනවා සර්වඥාන්තේ සන්තුෂ්ටෝති ඉතරි ඉතර සේනාසනේ ඉතරි ඉතර සේනාසන සන්තුෂ්ත්‍යාච වන්නවාදී. වික්ෂුපාන්තරට කවුරු හදලා තියෙන සේනාසනයක් නැතිනම් ඉතින් ලදයන් සේනාසනිකේ සතුටු වෙනවා. අලද්දාච සේවනන්න පරිත්තස්සති. තමන්ට ඕනේ ඕනේ සේනාසනයක් ලැබුණ නැහැ කියලා පැවෙන්නේ නැහැ. ලද්දාති සේනාසන අගතිතෝ අමුච්චිතෝ අනචාපන්නෝ ආදීනව දස්සාවි නිසරණපන්නෝ පඤ්ඤෝ පඤ්ඤත පරිපුඤ්ඤති. මේ සේනාසනේ හදලා තියෙන අසවල අසවල දායකෝ ඒක හදලා තියෙන කෙලස් කපණ්ඩයි නිස්සරණය සඳහායි මේ සේනාසනේ අල්ල බදා ගන්න එක නෙවෙයි කියලා. සේනාසනේ සම්බන්ධ වූ භික්ෂුව යම් ප්‍රමාණයකට කටයුතු කරනදී වගේම ගිහියත්ෝ තමන් ඉන්න වසන ස්ථාන ගැන මේ తాවකාලික අම්බලමක ඉන්නේ ගන්නෙක්වා ඒ නැත්තම් බලදානකම් මිනිය දාලා තියෙන පෙට්ටියක් වගේ සලකනවා මිසක් මේ සීනාසන බූදයක් කරගන්න පටන් අරගත්තොත් ඒකට තියෙන ව්‍යාවෘත වීම කොච්චරද කියනවනම් ඒකට බහිරව දෝෂෙ හිටිනවා සීනාසන පිළිබඳ ගොඩනැගිලි කර්මාන්තයට ගිය ගමන් පුදුමාකාර ජීවිතයට එන ප්‍රශ්න හිතා ගන්න බැරි ප්‍රශ්නයක් ඉතින් ඒක බොහෝ බාලයි පරියන්කේට ගිහිලා හිත විවේක වෙනවා. මොකද සීනාසනයක් නැතුව. විශේෂයෙන්ම වස්සාන යුක්තේ සීනාසනයක් අවශ්‍යයි. අනේ සීනාසනය පිළිබඳව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරේ මේ මේ මේ බුද්ධ රූපය වගේ තියෙන විදිහට වාඩිවුණාට පස්සේ ධනිෂ්ඨ එක තෙමෙන්නේ නැත්නම් මේ ඉඩක් තියෙනවා නම් ඒකේ සතුටු වෙනවා. තමගේ ධනිෂ්ඨ වෙන්නේ නැති මට්ටමක සීනාසනයක් තියෙනවා නම් සතුටු වෙන්නේ. ඉන් එහාට හිතන්න යන්න එපා මේ සාරිපුත්‍ර um, සාංශ කියලා කියන්නේ අවුරුදු 16 වෙනකොටම ත්‍රිවිධ පාරක වූච්ච ගෝමකෝසත් බ්‍රාහ්මණ පවුලකින් ආපු කෙනෙක් uh, පිරිසටිකුගේ. ඒ නිසා ඒ සීනාසනය පිළිබඳව අනවශ්‍ය විභූෂණ කරන්න ගිහිල්ලා ඒ වෙලාවෙදිත් ඇවෙනවා භවනා පරියන්කටත් යනවා ඊට පස්සේ අපි මේ අද දැන් මේ කොළඹ ඉඳලා මම මේ කතා කරන්නේ මේ කොළඹ ඉන්න කෙනෙකුට කිව්වොත් එහෙම අරණ්‍යගත වෙන්න ඕනේ කියලා ඒගොල්ලෝ මේ પરම්පරාවේ වැද්දෝ ඉඳලා ශිෂ්ටාචාර වෙච්ච බව මතක නැතුව වගේ කියනවා කැලේට යන්න බෑ කියලා. උඹලගේ අත්තම්මලා මුත්තම්මලා ගායනම කැලේ තමයි ඉඳලා එළියට ඇවිල්ලා ඉන්නේ. කැලේට යනවා කියලා කියන්නේ වනතර වෙනවා කියලා කියන්නේ වනයේට යනවා කියලා කියන්නේ මේ ශිෂ්ටාචාර පිටිපස්සට යවන්නේ ඔය ශිෂ්ටාචාර වෙන්න ඉස්සලා කැලේ තමයි හිටියේ. යුද්ධ අවුරුදු 200ක් නෑ දැන් කොළඹ ඉඳ කාලේ ඉඳලා ඊට ඇවිල්ලා. දැන් යුද්ධාවෙට ටයිකෝට් අඳගෙන ඇවිල්ලා අන්න පෙන්නනවා. ගුරු නිර්මාණ ශිල්ප යටිතල පහසුකම් අපේ ඒ කට්ටිය දිවදික් කරන කට අරගෙන ඒක පැත්තට. සුදෙන්ස කියන්නේ කැලේට ඵලයන්. කැලේ තියෙන ඒ සීනාසනික විඳපන්. එතකොට කියන ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ නිසා ආකිටෙක්ලා දැන් කියනවා indoor out and outdoor in කියලා ගෙවල් ඇතුලේ කැලවල් ලබන එක තමයි ලොකුම ආකිටෙක්චර් එක. ගස්වල අතු පිටියට යට කරලා හදනවා. කැලේ ගෙනලා ගේ ඇතුලේ තියා ගන්නවා. ඉතින් තම්බි කන්ද ගාවට යනවානේ කන්ද ගෙන්න ගන්න අරනවා තම්බි ගාවට. ඉතින් මෙව්ව කරන්න ගියාම හිතකට එන විලෝපන පුංචි නෑනේ. මේව කොච්චරද ස්පන්දන කම්පන චංචල ප්‍රපංචන ඇති කරනවා. අදී මුත්‍රාඥාසේ නිසායි වනපන්ත සීනාසන පෙන්නලා ගස්මුන් පෙන්නලා ශූන්‍යාකාර පෙන්නලා ඉතිවි මෙන්න මහනි ගස්මුන් මෙන්න මහනි වනපන්ත සීනාසන මෙන්න මහනි ශූන්‍යාකාර භාවනා කරා උදෑන් වඩා ඒ පරිසරය අවශ්‍යයි මං කියන්නේ මේ 100 100ක් ඔක්කොම කැලෑ වදින්න කියලා. ඒක කාර්යය අවශ්‍ය නම් මේ කාමරතිය වෙනකොට භාවනා රතිය ඇති කරගන්න මේ භාවනා කොටයක් විතරක් තිබිලා බෑ. ඒකට අවශ්‍ය කරන මේ පසුබිම සාධක නැත්තම් ඒ කිනාට අනිවාර්යයෙන්ම අර්ථිය අර්ථය කියලා කියන්නේ අධි කුසලයට කම්මැලි වීම කියන භයානක රෝගේ හැදෙනවා. අද ලංකාවේ මුළු ශාසනයම වනසිලා තියෙනවා. කලයක උපරිම කුසලයේ තියදී ඊගාව කුසලයට තමයි අපි මේ රණ්ඩු කරන්නේ. මේකදී මම දකින දෘෂ්ටි කෝණය තමයි අපිට සාමූහික වශයෙන් මුළු සමාජ වශයෙන් සියල්ලන්ටම අධි කුසලයට යන්න බෑ. ගාක් පින්තියෙන් ගාක් සෞඛ්‍ය සෞඛ්‍ය සම්පන්න කායික මානසික බෞද්ධ කෙනාට පුළුවන් අනික් කච්චියට බැරි අධි කුසලයට ඉදිරියපත් වෙන්න. ඒකෙනත් මේ සෙනගත් එක්ක ඉන්න ඕන කමටි අධි කුසලට යන්නේ නැතුව අර කොල්ලන් කියන කතාවට කියන්න ගත්තොත් කියන්න වෙන්නේ හැම කෙනාම කැමති අලිපන්තික සමාජිකයෙක් වෙනවට වැඩිය බලුපන්තික රජ වෙන්න. ඒ රජකම ලොකු නිසා බලුපන්තිකට යන ඊට පස්සේ බල්ලත් එක්ක උදියාට මැක්කොත් එක්ක නැගිටිනකොට කියනවා මේ බලු මැක්කෝ කරවන්නේ. බලමකෝ කන්නේ අලිපන්තියට කියලා කරන්න පුළුවන් වැඩේ කරනවා නම් අපි සමාජයට වග වෙන්න ඕනේ නෑ. ඒ අධි කුසලයට යන්න තියෙන එක නතර වෙලා අපි මේ ලාමක කුසල් වලට කටක් දාගෙන යන මේ ගමනට යන්න ගියොත් මතක තියාගන්න ගමනේ සෙනඟ වැඩි වෙන්න වැඩි වෙන්න බැරිම එක තමයි නඩේ වේගෙ තීන්දුව කරන්නේ. ඒකට කරන්නේ. නඩයක් එක්ක යනකොට බැරි මේකට බෑනේ. ඉතින් උගේ ගන්න අනික් කටේට එමෙහෙට යන්න පුළුවන්. පුළුවන් ඒකට වෙන්නේ රිවර්ස් ගියර් එකට දාන්න වෙනවා නැත්නම් වරින් වර බ්‍රේක් පා ගන්න වෙනවා. ඉතින් අන්ටර් ගිල බලන්න එන්ජින් එක අවුට් වෙලා තියෙනවා. තනියලියට කඟ වෙනට ආජානීය අශ්‍රයට දෙවන්නේක් නැහැ. ගත්ත ගියා. මේ දේ වෙන්න අවශ්‍ය කරන මේ අධිකුසලයේ අධිකුසලයේ වශයෙන් අරගෙන ඒක අරගෙන යන්න ඔක්කොටම බෑ. ඒකට හේතු සම්පත්‍ය අවශ්‍යයි, ප්‍රඥා ප්‍රයෝග ඥාන අවශ්‍යයි. ඒ සියල්ලම මේ එක එක කෙනෙකුට ඇත්තටම ඕනේ. නමුත් අරගෙන තියෙන ප්‍රතිපදාවේ යම් යම් අඩුපාඩුකම් තියෙනවා. එහෙම නැත්නම් අපි හිතර මේ ඔක්කොමලා එතෙන් දෙනකන් ඉන්න ඕනේ කියලා. එහෙම වුණා නම් අපිට බුදු කෙනෙක් අද දකින්න හම්බ වෙන්නේ නැහැ. බුදුජානනාංශයේ තමන්ට ඕන වෙලාවට ඒ විනිශ්චය හිතුවක්කාර විනිශ්චය අරගෙන ඉදිරියට ගිය නිසායි ඊළඟ මේ ආර්යවංශ ප්‍රතිපදාව දේශනා කරපු නිසායි මේ කායගත සත්‍ය දේශනා කරපු නිසා සර්වචන්සේ පෙන්වවදාලා මෙන්න මහණින් සෙනගත් එක්ක යන්න ගියොත් කාමරතිය ඇති වෙන හැටි මෙන්න මහණින් සෙනගෙන් වෙන් වෙච්ච ගමන් කාමරතිය වෙනුවට භාවනා රතියක් ගන්න පුළුවන් ඒකට භාවනා ආර්ය වංශයේ හතරවෙනි ආර්ය වංශය පෙන්වන්නේ භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහනාරාමෝ හෝති පහනරතෝ භාවනාරාමතාය භාවනාරතිය පහනාරාමතාය පහනරතිය නේවත්තුක්කංචේතිනෝ පරං වං වේතිතෝයි තත්ත දක්ඛෝ අනලසෝ සම්පජානෝ පටිස්සතෝ අයං උච්චති භික්ඛවේ භික්ඛු පෝරාණි අග්ගඤ්ඤේ ආර්ය වංශේ තිතෝ අනේ මේ තරම් කැමට ලල් වෙච්ච මේ තරම් ඇදකට ලොල් වෙච්ච මේ තරම් සීනාසයේ ලොංගිච්ච ලොල්විච්ච පිරිසක් අතරේ මේ අම්මාකාරයකට ඡාමැදුමකින් ප්‍රයෝජන සලකන ආහාරකින් සහ සීනාසනකින් gedara kedure සතුටුලා ඉඳලා ඔබට ලැබිච්ච මේ ඉදී අධි කුසලයේ වෙන සීල කුසල සමාධි කුසල ප්‍රඥා කුසල කියන අධි කුසලයේ වෙන මේ විපස්සනා කුසලයටම යනවා උපමාවක් විදිහට කියනවා කලාත්මක කෙනෙකුට යන්න පුළුවන් ගියාට පස්සේ මම විතරයි විපස්සනා කරන්නේ අනික් කට්ටිය කරන්නේ එක්ක සමථ විතරයි නැත්නම් ඒගොල්ලෝ සීල විතරයි ඒගොල්ලෝ දන් දෙන්නේ විතරයි කියලා මේ විපස්සනා කරන එකන අනුපහත් කළ සැලකෝත් ඒ ගුණයෙන් තමන් උසස් කළ සැලකෝත් ඒ ගුණයෙන් එයාටත් අරතිය පහළ වෙලා භාවනාදී নানা ප්‍රකාර ප්‍රශ්න පහළ එනිසා අපි ජීවන පින්ඩ පාත සීනාසන කියන ආදී වංශ සම්බන්ධයෙන් අඳුමින් කෑමෙන් නිවසින් චාම් වුණා විතරක් නැති චාම් වෙලා ලැබිච්ච ඉඩෙන් අපි ඒක ආයෝජනය කරන්න ඕනේ භාවනාවකට නැත්නම් මේ කායගත සතියකට ආයෝජනය කරලා ඒ Taman අධි කුසලයට යනකොට විශාල බීජක් පේනවා මේ බඩ වඩා ගන්නයි කැමටයි මේ සීනාසන ප්‍රශ්න නිසා පුදුමාකාර ටැග් ගහලා එක තැන කරකැවෙනවා. ඉතින් ඒගොල්ලන්ට මේ බහුජනතාවත් එක්ක තමයි උසස් ගතියක් ඉහළ පන්තිය ගතියක් යම් කිසි කෙනෙක් තීරුම් අරගෙන එහෙම කෙනෙක් පහත් කළ සැලකුවොත් ඒක ਸਰවචන්සේ සඳහන් කරලා තියෙනවා යාගේ භාවනාවට බාධා ඒ නිසා උස්සස්ම කුසලයේ කරන ගමනට අධි කුසලයට සමාදන් වෙන ගමන් අධි කුසලයට සමාදන් නොවන පිරිස පහත්කට නොසලකීමේ මේ භාවනාරාමතාය භාවනාරතියා කියන ගතිය තියෙද්දී අත්ත්ුක්කංශන පරමම්බර නැතුව කරන්න මිනිස්සෙකුට කරන්න පුළුවන් ද කියන එක සාධාරණ සැකයක්. මොකද මේ දැන් අද බාද කට්ටිය භාවනා කරලා ගෙදර ගිය ගමන් අනිත් ඔක්කොමලා දිහා බලන්නේ අපි විතරයි භාවනා කරන්නේ අපේ අම්මා භාවනා කරන්නේ මාත්‍ය භාවනා කරන්නේ නෝන භාවනා කරන්නේ දුවල පුතාලා භාවනා කරන්නේ කියලා මේගොල්ලෝ අන්තට්ටුවක් දාගෙනමයි ගෙදර යන්නේ. ඒතර පේනවා ගෙදර ඉන්න අයට යනකොට අන්තිබ්බේ නැහැ එනකොට අං ඇවිල්ලා. ඉතින් ඒගොල්ලන්ට වෙනම සිද්ධ වෙනවා මේ අං ගලවන්න. ඒ මොකද භාවනා කරන කට්ටියට වෙනම වුණා. වෙනම අං වර්ගයක් එන්න පටන් ගන්නවා. කොළඹ ඉන්න කට්ටියට බොහොම සැරින් එනවා. මේක ගලවනවා කියන එක ලේසි නෑ. ඉතින් ඒක නිසා එතනදී ඒ අවශ්‍ය නිහතමානී ගතිය, එතනදී අවශ්‍ය කරන මේ ප්‍රයෝජන සලකලා ගත කරන ගතිය කියලා දුන්නට හරියන්නේ නැහැ. ඒක තීරුම් අරගෙන අමාරුම දේ තමයි ඒක. ඉතින් ඒ අමාරු දෙයට අර වරිසුත් මේ වශයෙන් මේ වගේ පිටසක් හරිය කැමැති. අපිට හැමදාම අදි කුසලයට යන්න ලැබෙනවා නම් හොඳයි. ලාම කුසල කරන අයගෙන් අයින් වෙලා ලාම කුසලෙන් වෙන් වෙලා කටයුතු කරන්න ලැබෙනවා හොඳයි. නමුත් පැතු ප්‍රමණය සිතු ප්‍රමණයක වෙන්නේ ඒ සඳහා චීවරාර්ය වංශේ පිණ්ඩපාත ආර්ය වංශේ සීනාසන ආර්ය වංශේ කියනවල අපි ජීවිතේ කිට්ටු කරගන්න ඕනේ ඒ වගේම කායගත සතිය කිට්ටු කරගන්න ඒ නිසා හිතාගන්න මේ දීපු රත විනීත ප්‍රතිපදාවට පැත්තෙන් බැලුවොත් අපි දන්නවා ශීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි ආදී වශයෙන් අපි දන්න කතා. නමුත් මම ඉදිරිපත් කරේ ඒක නෙවෙයි අරිවංශ ප්‍රතිපදාවේ ඒසා විශාල ආර්යවංශ ප්‍රතිපදාවක ලැබෙන ආනිසංශ කුළු ගැන්වෙන්න, තෙද ගැන්වෙන්න මේක නා දැනගන්න ඕනේ මම චීවරය පිළිබඳ වැඳුම් පිළිබඳ දක්ෂ වුණා නම් ආහාරය පිළිබඳ පින්නපාතය පිළිබඳ දක්ෂ වුණා නම් සීනාසනය පිළිබඳව ඉන්න නිවස්න පිළිබඳව දක්ෂ වුණා නම් ඒක මට ලොකු තෙලක් මට ලොකු ආඩම්බරයක් එහෙමනම් මගේ හිත මේ වර්තමානයේ මම දැන් මෙතන කියන තැන පිහිටනවා පිහිටියේ නැත්තම් මම දැන් මෙතන පිහිටියේ නැත්තම් ඒ කාන්තේම සිවුර වරද්දාගෙන ආහාර වරද්දාගෙන සීනාසනේ වරද්දාගෙන ඉතින් අපි අතීත අනාගත දේවල් කල්පනා කරනවා කියලා කියන්නේ කෑමයි අඳුමයි නිවෙස්නයි ගැන කල්පනා කරනවා හරියට මෙයා ගැන නිවේශන ගැන ආහාර ගැන කල්පනා කරනවා. අතන මෙතන ඒවා ගැන කල්පනා කරන නිසා වර්තමාන මොහොතෙන් අපි දුර්වං. ආන්නේම දුර්වං නොවි ගතකරන අරකට පිහිටනවා. පිහිටලා ඒ ආනිසංශේ පූර්වකෘත්‍යයක් වශයෙන් නැත්නම් අදිෂ්ඨානයක් වශයෙන් කල්පනා කරන්න ඕනේ. මට එක චිත්තක්ෂණයක් පුළුවන් නම් මේ ඉඳගෙන ඉන්නවා හිටගෙන නෙවෙයි, ඇවිදිමින් නෙවෙයි, නිදිමත නිදාගෙන නෙවෙයි කියලා දැනගන්න ඒ දැනගන්න පුළුවන් උනේ මම මේ තාක්කල් මගේ ජීවිතයේ මේ ඇඳුම සම්බන්ධයෙන් ගත දක්ෂකම නිසායි. ආහාරය පිළිබඳ ගත දක්ෂකම නිසායි. සීනාසනය පිළිබඳ ගත දක්ෂකම නිසායි. ඒ නිසා මේ ඒ චිත්තක්ෂණය තුල හතරක් කාර්යවංශ වැඩෙනවා. කායන පසනාව වැඩෙනවා. ඒ නිසා මේ එක චිත්තක්ෂණය මෙතෙක් මම ජීවිතේ ගත අධිම අධි කුසලයේ මේකට කියන්න බලවන් ඕනනම් අදි සීල ශික්ෂාව කියලා. නැත්නම් අදි චිත්ත ශික්ෂාව කියලා. නැත්නම් අදි ප්‍රඥා ශික්ෂාව කියලා. ඒක නිසා අපි හැම වෙලාවෙම අදි කුසලයට ඉහළ කුසලයකට සමාදන් වීමේ කටයුත්ත ගැන ඇසුවිරු ඥාන නැත්තම් කැමැත්තක් නැත්තම් පටන් ගන්න තැන තමයි මට යම් තැනක වාඩි වෙලා නැත්නම් යම් තැනක සක්මන් කරන ගමන් යම් තැනක හිටගෙන ඉන්න ගමන් යම් තැනක නිදාගෙන ඉන්න ගමන් මම මෙතන ඉඳගෙන ඉන්නවා හිටගෙන නෙවෙයි කියන දැනුම. මම දැන් සක්මන් කරනවා ඉඳගෙන නෙවෙයි කියන දැනුම. මම නිදාගෙන ඉන්නවා මම හිටගෙන ඉඳගෙන සක්මන නෙවෙයි කියලා මේ දැනුම මේ මේ චිත්තක්ෂණ මේ කියන සති මාත්‍රාව කියලා. මෙන්න මේ සති මාත්‍රාවක තියෙන වටිනකම එතනක තියෙන කුසලය, තේක අධි කුසලය මේ හරහා සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා අදි ශීල අදි චිත්ත අදි ප්‍රඥා බවටපත් වෙනවා කියන මේ දැනුම තියෙනවා නම් යම් කිසි කෙනෙකුට කොහොම සරල හිත්වදින් තනක පෙන්වන්න පුළුවන් ඕනම කරදරයක් තියෙන වෙලාවක ඕනම සතුටක් තියෙන වෙලාවක ඕනම තැනක මේ මනුස්සයා කියන සතාට මේ මම දැන් මෙතන කියන තැනට එන්න පුළුවන් හැකියාව වළක්වන්න ශක්තියක් ලෝකේ නැහැ. නාන ගමනුත් කරන්න පුළුවන්, පොල් ගාන ගමනුත් කරන්න පුළුවන්, වැසිකිලි කැසිකිලි කරනකොටත් පුළුවන්, කඳුරන් ඉනකොටත් පුළුවන්, පල්ලම් බහිනකොටත් පුළුවන්. හැම තැනකදීම අපට මේ ඉන්න චිත්තක්ෂණයට අවදි වීම නැත්නම් ඉන්න කයේ ඉරියව්වට අවදි වීමට පුළුවන්. ඒකනම් අදිමාදි කුසලය. නැත්නම් කියනනම් කායගත සතිය කියලා. සර්වචන්සේ සඳහන් කරන මේ කායගත සතිය පටන් ගන්න බොහෝම අමාරුයි. ඉන්නේ ගියවට හිත යන්නේ අල්ලපු ගෙදර ඉන්න එක නයින්නේ ගියවට නම් හිත යනවා. ඒක තමයි අපිට ඔය ටෙලිවිෂන් හරහා පෙන්වන්න ආදාන. පත්‍රයෙන් පෙන්වන්න ආදානේ තල්ලු ගෙදර එකයි පිටරට ඉන්න එක නගේ ඉරියව්. Taman කියනකො නොගන්නයි මේ දෙල්ලම තියෙන නිසා ඒ ඔක්කොම සෙල්ලම් අස්සේ Taman තේරෙනවා නම් මම දැන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දානවා. සක්මන් කරනව නෙවෙයි කියන්නේ. සක්මන් කරනකොට දන්නවනේ මේ ඉඳගෙන නෙමෙයි සක්මන් කරනවයි කියලා. මේ එක චිත්තක්ෂණයකට වටහාකම නිසා නිටතර නිතර මම මතක් කරන දෙයක් තමයි ඒ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා කියන්නේ නිවනට සක්මන් කරනකොට සක්මන් කරන බව දන්නවා කියන්නේ නිවනට හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්නවා කියන්නේ නිවනට ඇලවිලා ඉන්න වෙලාවදී ඇලවිලා ඉන්න බව දන්නවා කියන්නේ නිවනට ඕක සතිය නම් ඉඳගෙන ඉන්නකොට හිටගෙන නෙවෙයි ඇවිදිවි නෙවෙයි නිදාගෙන නෙවෙයි කියන්නේ සම්පදේ ඇවිදින වෙලාවේ දන්නවනම් මේ ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි කියලා කියන සම්පජඤ්ඤය කියලා. ඒකට කියන ඥානය කියලා. මොකද හොඳට වෙන් කරලා දන්නවා හිටගෙන තමයි ඇවිදිපි නෙවෙයි. මෙන්න මේක දිනු කරන්නයි සර්වචනාංශ මේ ඇවිදිමින් ඉන්න වෙලාවේ මේ වම දකුණ දෙක ගලපන්න. ඒකට හරියටම ඇවිදින එක දන්නවනේ. ඉඳගෙන ඉන්නකොට මේ ආශ්‍රද ප්‍රසද්දේ ගලපන්න කියන්නේ මේ ඉඳගෙන ඉන්න එක ඇතුලේ හිත ව්‍යාපෘත කරගන්න. කර්මස්ථානයක යොදවන්නයි ආලම්බණය කරන්නයි ඉතින් මේක අර මූලික කායගත සතියට එදක් ආඩම්බරයක් මිස ආසල්පසසේ නොදන්නයි කියලා කායගත සතියේ ප්‍රශ්නයක් නැහැ වම දකුණ වශයෙන් යනකොට ඒව නොදන්නවයි කියලා සක්මන් භාවනාවට ප්‍රශ්නයක් නැහැ අඩු ගානේ ඇවිදිනකොට දන්නවනේ ඉඳගෙන නෙවෙයි කියලා වැඩේ හරි ඉඳගෙන ඉන්නකොට දන්නවනේ ඇවිදිනව නෙවෙයි කියලා වැඩේ හරි ඒ තරම් සරල දෙයක් අපි මේ පොත්පත් වල වැඩිකම නිසා සංකර ගණකදී වැඩිකම නිසා භාවනා කරන අයත් පුදුමාකාර නිකම්ම සිත් දෝමනසක් තියෙනවා. අනේ කොච්චර දුකල් භාවනා කරා බලන්නකෝ ස්වාමීන් වහන්සේ මට තාම ආනාපානිය හරියි නෑනේ. මට සමාධිය ආවේ නෑනේ. මට පිම්බි මැකිලිම අහුනේ නෑනේ. මට සක්මන් කරනකොට බිම් බලන්න සුඩ බලන්නද වේගෙ මොකද්ද කියලා තේරුන්නේ නැහැ නේ කියලා කන්දොස් කිරියාවල් හරියට කියනවා මේ මූලික සරල කාරණාව ගන්න නිසා. එතන මේ කායගත සතිය කියන එකේ මකරතොරණ ප්‍රවිෂ්ඨය සමාරම්භය දන්නේ නැතිකම නිසා ඒ නිසා හොඳට මතක තියාගන්න මේ වගේ පිටිසකට ඇත්තටම සතුටු වෙන්න තියෙන කාරණා වැඩි මොකද මේ පිටිසේ හැමදෙනාම යම් ප්‍රමාණයක් මේ ඉරියව්ව දැක ගැනීම සඳහා අඩු ගන්න විනාඩි 10ක් 15ක් පැයක් දෙකක් මට දවස් 10ක් 15ක් මට අවුරුදු 10ක් 15ක් ගත කරපු අය. ඒක සතුටු වෙන්න දන්නවා. මේ කායගත සතියේ හිටියොත් මහණෙනි කායගත කායගත භික්කවේ සතියා භාවිතා බහුලී කතා ආශේවිතාය භාවිතාය බහුලී කතාය යాని කතාය වත්තු කතාය පරිච්ඡන්නුච්චිතාය පරිච්ඡිතාය සුසුමාරද්ධාය ඔබට මෙන්න මෙච්චරක් ආනිසංස බලාපොරොත්තු වෙනවා කොයි දැන් ඉන්නේ කාමරතියෙන් ඉවං කරන ගමන් භාවනා රතියට අනේකයි ඒ නිසා වැඩි වැඩියෙන් Taman ඉන්නේ ඉරියව්ව වැඩියෙන් වැටෙනවා නම් ඒ තරමටම කාය කාය රතියෙන් කාම රතියෙන් පිට අයින් වෙලා භාවනා රතියට යනවා. ඔබට පුළුවන් ද තව ටිකක් පරිතද කිරීමක් කරගන්න, සුස්සන කිරීමක් කරගන්න මේකට වඩා ඉන්න ඉරියව්ව. ඉරියව්වට එළඹි සතිය තියන්න. එහෙමනම් අපිට සම්පජඤ්ඤය පහළ වෙනවා කියන්නේ මොකද්ද? එක ඉරියව්වක ඉඳලා අනික් ඉරියව්වට මාරු වෙනකොට ඉරියාපත සංදීයේදී කොහොමද සතිය පිටවන්නේ කියන එක තමයි සම්පජඤ්ඤය. එක දිගට පවතින යම් මීඩියාවක සතිය පැවැත්වීම ඒකට පිවිසීම සති මාත්‍රාව කියනවා නැත්නම් දිගට යන එකට සතිය කියනවා ඒ ඉරියව්වේ ඉඳලා තව ඉරියව්වට මාරු වෙනකොට එක යෝගාසනයක ඉඳලා තව යෝගාසනයට යනකොට මෙන්න මේ තඩ මාරුවේදී සතිය කඩා ගන්න නැතුව ඉරියාපත සංදිස්ථානයේදී හැසිරීමේ දක්ෂකමට කියනවා සම්පදන්න එතකොට මේ දෙක වැඩෙන්න පටන් අරගත්තට පස්සේ අර කාම රතියට වැඩිය මේ භාවනා රාම හොති භාවනා රති කියලා අද ඔය ක්වොන්ටම් ෆිසික්ස් වල කියන එහෙම නැත්නම් නියුරෝ සයන්ස් ගැන කියන ඔක්කොම තොරතුරු ටික විද්‍යාවේ ඉහළම පන්තියේ කියන තොරතුරු අනුන්ගේ ලැබ් එකට ගිහිලා අනුන්ගේ පයිල කට කටකතන්දර අහන එක නෙවෙයි තමන්ගේම කය හරහා තමන්ට තේරෙනවා එතකොට ඔය විශ්වවිද්‍යාල පාඩම් පන්ති වලට දෙන වගේ දසදහස් ගුණයක විස්තර බුදුරජාණන්ගේ සූත්‍රවල කියනවා. එතකොට තේරෙයි ඒ දරුවා මේ පැත්තෙන් ගිහිල්ලා දක්ෂ වුණත් විද්‍යාව හරහා පරිශනාගාර හරහා දක්ෂ වුණත් තමන්ගේ කය හරහා ගිය ආර්ය පරිශ්‍රණය කරත් අද අපි ඉන්න යුගයේදී මේ දෙක පුදුම විදියට අතිනත ගන්න වෙලාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක එක පැත්තකට කියත හැකි මේක මේ තරුණ යුගයට තරුණ අයට වයසක අයට වඩා මේකට ප්‍රස්තාව තියෙනවා ඉස්සරහට තව වැඩි වෙනවා. මොකද හැම විද්‍යාවකම පෙන්වන්න පටන් ගන්න තියෙනවා අනුන්ගේ දේවල් හොයලා ගන්න දේ සෙකන්ඩ් හෑන්ඩ්, Tamangeම අත්දැකීමෙන් ගන්න දේ ඔරිජිනල් එක නැත්නම් ඉන්සයිට් මෙඩිටේෂන් කියලා කියනවා. අන්න ඒකට මේ යන ලෝකයේ හැඩගැස්මක් ලැබීලා තියෙනවා අන්න ඒකට මේ තරුණ පරම්පරාව යොදවන්න නැත්නම් ඉන්න නායකටිකත් තරුණ විදිහට හිතනවා නම් මම හිතන හොඳ අභියෝගයක් දැන් තියෙනවා කියලා. ඒක තමයි දැනටම යොදවපු ඊතර ඊතර මේ චීවර ආර්යවංශ පිළිබඳ දැක්වුවා. ඊතර ඊතර පින්නපාත ආර්යවංශ පිළිබඳ දැනුම ඕනේ. ඊතර ඊතර සීනාසනය පිළිබඳ දැනුම ඕනේ. භාවනාරාම හොති භාවනාරතෝ කියන එක තියෙනත් ඔයින් පස්සේ කායගත සතිය සම්බන්ධව යම් ප්‍රමාණයක අත්වාසියක් තියෙනවා නම් ඒක නා ඉදිරියට යනකොට බුදුසෙන් සඳහන් කර තියෙනවා හතරමං හන්දියේක සම රතයක සම පොළොක පිටකෝ ආජානි අශ්වනිතුක රතේ කරන ගලක් කැමැති දිශාවට මේ අතින් කෙවිත අරගෙන මේ අතින් රේන්ස් ලනුව අරගෙන යන්න පුළුවන් වගේ මේ කය මේ මනුස්ස කයෙන් ඕනෙම කැමැති කැමැති දෙයකට යන්න පුළුවන්. අද මම මේ දවසේදී විස්තර කරේ අධි කුසලයට කම්මැලි වෙලා කාමයට නතු වෙලා ගත කරන මේ අන්ධබාල යුගයේ ඉඳලා අපි කාම රතිය වෙනකොට භාවනා රතියට ගියාට පස්සේ ආරම්භ වුණාට පස්සේ මනුස්ස මනසක තියෙන කුසලතාවය මනුස්ස මනසක තියෙන පූර්ණ ශක්තිය මේ හැම කෙනෙක් ගාම කියන ඒ එක්කෙනෙකුටවත් ඒකට විවුර්ත වෙන්න වෙලාවක් නැත්තේ මේ තරම්ම කමකට පහඳින නිසා බැලකම් කරන නිසා දාතකම් කරන නිසා බත් බැලකම් කරන නිසා ඒ නිසා ඒක දැනගෙන එමෙහිට මෙහිට මෙහිට යන්න එතකොට කවදා හරි මම හිතනවා Tamanට සතුට වෙන්න පුළුවන් වෙයි මන් තුළ මෙච්චර පිං මන් තුළ මෙච්චර ප්‍රභාවයක් මන් තුළ මෙච්චර දැනුමක් තියෙන බව මම දැනගෙන හිටියේ නෑ කියලා. ඒක පොතෙන් පතේ නෙවෙයි ලැබෙන්නේ මේ කායගත කායගත සතියෙමයි එනිසා කියනවා සද්දන්ත කුලේ හස්ති රාජේ ඌ ජීවත් වෙනකන් මේ ඇස් දෙක පිටලා තියෙන ක්‍රමයටයි කන් දෙක පිටලා තියෙන ක්‍රමයටයි ඌගේ පසපැත්ත පේන්නේ නැහැ. ඇතහට ඇතාම කාලි කියලා පේන්නේ නැහැ. උට පේනවලු මැරෙන්න චිත්තක්ෂණයට කලින්. එතකොට හිතනවලු යකෝ මම මෙච්චර ආයතය තියෙන දවල් ගන්න පෙරලන පොළොව කියලා දඟලනකොට මැරලා වැටෙලා ඉවරයි. අන්තිම මොහොතේ දන්නේ මම ඇතෙක් කියලා. මිනිස්සෙක් කවදා හරි මිනිස්සකම තේරුම් අරගන්නේ කායගත සතිය. ඒක වෙනුවට මේ নানা ආකාර බාහිර ලෝකායත විශ්යන් ඉගෙන ගන්න ගිහිල්ලා අපි මේ නන්නත්තර වෙලා හිටියට මේ ਸਰවචනසේ දේශනා කරන මේ ධර්මයට කිසිම හානියක් නැහැ කිසිම බාධාවක් නැහැ හැබැයි මම නැවතත් කියනවා මේක පොදු ගමනේ යන්න බෑ සෙනගක් එකතු වෙලා දුසිං ගණන් ටොක් ගණන් යන්න බෑ මට යන්න නිසා භාවනා කරන කෙනා මතක තියාගන්න ඕනේ අපි සමගිය සාමයේ වශයෙන් සමග්ගණත පොසුකෝ කියලා ඒ සඳහා කැප වෙනවා. නමුත් අභ්‍යන්තරයෙන් මතක තියාගන්න ඕනේ මේ කායගත සත්‍ය මේ ලැබිච්ච මේ මනස ශරීරය උපරිම වශයෙන් පාවිච්චි කරලා ඒක සාසන කරන්න පුළුවන් වැඩෙත් කරගෙන තමන්ට පුළුවන් ශක්තිය දියුණු කරගන්න පුළුවන් වුණොත් මේ අවුරුදු 2600ක් ගත වෙච්ච වෙලාවේ එදාට වැඩි අද ඒ ශක්තිය වටිනාකමක් තියෙනවා. ඒ ශාසීරු දිනාටම මේ කරපු ධර්ම දේශනා, අහපු ධර්ම දේශනා, බණ භාවනා කරපුවා පොත්පත් කියුවා සියලු දේ කරගෙන කවදා හෝ මම එක චිත්තක්ෂණයක් හෝ ඉන්න අයිඩියාවට හිත යොදලා තියෙනවා අන්න එක දෙකක් කරගන්න දියුණුවම කරගන්න. නැත්නම් කායගත සතිය දිගට පවත් ගන්න තව තවත් ධෛර්ය ශක්තිය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා ආශාසී සිට දිනාටම තෙරුවන් සරණ වේවා කියලා